මම කතා කරන්නේ ස්වාමීන් වහන්සේ රංජිත් දාසගේ නෝන මහා නෝන මම භාවනා කරන්නේ ගොඩක් වෙලාවට එදිනෙදා වැඩ කටයුතු කරන ගමන්මයි. ගොඩක් වෙලාවට හිතට අරමුණු වෙන එක නතර කරලා වගේ කියන්නේ සිසිවිලි ගන්න නැතුව ඉඳගෙන දැන් කුස්සියේ එලවලු කපනවා නම් මම ඒ දිහා හිතට වෙන අරමුණු නොගෙන ඒ දිහා බලාගෙන ඉන්නවා. ඒක විදියකට එහෙම කරනවා තවත් සමහර වෙලාවට මහත්යත් එක්ක වාහනේ යනකොට යමින් ගමන් භාවනා කරනවා. එතන දැන් ඉස්සරහින් වාහන යනවා. යනකොට මට ඒව පේනවා. ඒ පේනකොට මම ඉතින් හිතනවා මේ රූපයක් මම දැක්කේ. ඊට පස්සේ මේ රූපය සිටිවිල්ලක් මේ සිටිවිල්ලත් හැම තිස්සෙම දැන් චිත්ත වීති ගමන් කරනකොට ඒ සිතුවිල්ල ඇති වෙනවා නැති වෙනවා එතකොට එහෙනම් එහෙනම් මම දැකපු දෙයක් නැහැ මෙහෙම එක මම ගත්තු දෙයක් විතරයි කියන මම ඒකේ අනිත්‍යතාව දකින. මේ විදිහට වාහනේ ගමන් කරනකොට ඉස්සරහට දකින දකින දේවල් එහෙම ඒවයේ අනිත්‍යතාවය බල බල යනවා. ඊළඟට තව භාවනා කරන දැන් මම ගොඩාක්ම සමීප මගේ දුවයි පුතයි මහත්තයයි ඒ තුන් දෙනා දිහාම මම සමහරලාට බලාගෙන ඉන්නවා. බලන් ඉන්නකොට කිසිම අරමුණක් නැතුව. එහෙම බලාගෙන ඉන්නවා. එතකොට ඒගොල්ලෝ කෙරෙහි තණ්හාවක්, උපාදානයක් ඇති කරගන්න නැතුව ඉන්නවා. අන්න ඒ විදිහට මම ගොඩක් වෙලාට ඇස් අරගෙන ඉඳගෙන ඒ தත්යෙන් භාවනා කරන්නේ. දැන් ওই සමහර වෙලාවට යමක් දිහා බලන් ඉන්නකොට සිතවිලි නොගෙන ඔහේ බලන් ඉන්නවා. ඉන්නකොට එතකොට මේ මට මේ ඒ වගේ වැඩි වෙලාවක් ඉන්න පුළුවන්කම එනවා. මේ අරමුණු ගන්නේ නැතුව. මේ ඒ ඇස් දෙක අරගෙන ඉඳගෙන තමයි මම භාවනා කරන්න පුරුදු වෙලා තියෙන්නේ. වෙනම වෙලාවක් ගන්න. ඉදිනෙදා සමහර වෙලාවට මේ මහත්යත් එක්ක කතා කර කර ඉන්නකම යා කතා කරනවා මම ඒ දිහා බලාගෙන විදර්ශනා කරනවා. අන්න ඒ මට්ටමින් අපි කරගෙන යන්නේ. ඉතින් ඒක හරි වැරද්දක් නම් කොහොමද දන්නේ? ඒ වත්තෙන් තමයි මේ භාවනා කරන්නේ. අම්මෝ කියන භාවනාව කොහෙන්ද ඉගෙන ගත්තේ? මෙහෙම හඳුරන්නේ බණ අහනවා. ඇත්තටම මම මේ මුලටම භාවනා කරන්න ගත්තම මම විශේෂයෙන් කියලා ඉගෙන ගත්තේ නැහැ පටිච්චසමුපාදය එහෙම මුල ඉඳලා අගට අග ඉඳලා මුලට ඒව ගැන සිහි කරන්න ගත්තා. ඊට පස්සේ මම විවිධ හාමුදුරුවරුන්ගෙන් බණ ඇහුවා. බණ ඇහුවම මට මේ ඉබේම මේ වගේ තත්යකට ඉන්න මම හුරු වුණා. මම ගොඩක් වෙලාවට ඇහුවා ওই සුභූති හාමුදුරුවෝ ඊගාවට දෙල්ගොඩ ඥානසුමන හාමුදුරන්ගේ බණ. මීමුරේ ධම්මවංශ හාමුදුරන්ගේ බණ ඉන්නේ ඒ වගේ විවිධ හාමුදුරන්ගේ බණ අහනවා අපි ප්‍රඥා ටීවී එකේ ඒ කරලා එතකොට කිසියම් විදියකට අවබෝධ කරගෙන මේ විදියට කරනවා සතිපට්ඨානයේ පැත්තෙන් ගත්තොත් අම්ම කිව්වා වාහනේ යනවා කියලා ඒ ඒ ඒ විදිහට මෙහෙම අම්මේ මෙහෙම දෙයක් තියෙනවා මම මෙහෙම කියන්න ඔය කියන හැම එකක්ම අපි කරලා තියෙන්නේ පිටිවිල්ල පාදක කරගෙන නේද ඔව් අන්න එතන පොඩි ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් මොකද සිතවිල්ල කියන එක එක පැත්තකින් මායාකාරී දෙයක් කියලා බුදුහාමුදුරුවෝ කියනවා. විඥාණය විඥාණං අනිදස්සන. අන්තෝ සබ්බතෝ බබං. අන්න එහෙම කාරණාවක් කියනවා. එතකොට ඔය කියන කාරණා ටිකාම්මේ අපි ධර්මානුකූල පැත්තට කොහොම හිතන එක හරි අපේ අහිංසකකමටත් හරි දේශනාවටත් හරියනවා. එනමුදු හිත පැත්තෙන් ගත්තොත් එහෙම හිත සමහරක් වෙලාවට දන්නේ හිතන්නද කියන එකේ ප්‍රශ්නාර්ථයක් තියෙන්න පුළුවන්. හිත ඉගෙනගෙන තියෙන්නේ තාමත් හිතන්නද කියන එකේ ප්‍රශ්නාර්ථයක් තියෙනවා. මට මතකයි පහුගිය දවසකට එක අම්ම කෙනෙක් කතා කරලා කිව්වා එයාට උපදි ප්‍රශ්නයක් වෙලා. අම්මා වගේම තමයි. ඒ ප්‍රශ්නෙට දැම්මයි කිව්වා මොකද්ද කියන්නේ පටිච්චසමුපාදයට දැම්මයි කිව්වා පංච උපාදානස්කන්ධය දාලා බැලුවයි කිව්වා ධාතු වශයෙන් දාලා බැලුවයි කිව්වා. ඒ හැම එකකටම දාලා හිතනකොට ප්‍රශ්න ඉවරයි. හැබැයි ඒ හිතන එක නතර කරලා කියන්නකො. අන්න ප්‍රශ්නේ ආයෙ තියෙනවායි. ඉතින් මයෙන් අහනවා හම්දුනේ මොකද්ද කරන්නේ? ඉතින් අන්න ඒකෙන් ආමේ ගොඩක් වෙලාවට ඒ ඔයගේ සිතුවිල්ලක් භාවිතා කරන්න කැමති නම් මම ඒකට වැටපදින්න හදන්නේ නැහැ. නමුත් අපේ හිත ගැට ගහලා තියාගන්න අපිට දැනෙන තේරෙන දෙයක් තියෙනවා හොඳයි කියන එක මම ඉඟි කරන්න කැමතියි. බුදුහාමුදුරුවෝ අර සතර සතිපට්ඨානේ කායනුපස්සනාව කියලා ඊට පස්සේ වේදනානුපස්සනාව කියනවා. ඊට පස්සේ චිත්තනුපස්සනාව කියනවා. ඊටත් පස්සේ ධම්මානුපස්සනාව කියනවා. අන්න එහෙම දැන් ඕක හැමතැනකම ওই විදිහට භාවිතා කරන එකේ උන්වහන්සේ මොකක් හරි ඉදි කරපු දෙයක් තියෙන්න පුළුවන් අපිට. ඕකේ අපි හිතමුකෝ කෙනෙක්ට කානුපස්සනා වේදනානු ධම්මානු ඕන් චිත්තානු ඕන්නේ ධම්මානු විතරක් තිබ්බනම් උන්වහන්සේට බාගදා කියන්න තිබ්බ මහණෙනි සමහරක් වෙලාවට මෙහෙම හරි වැඩ කරනවා කියලා. නමුත් එහෙම දේශනාවක් නැහැ. ඉතින් ඒකේ තේරුම හැටියට මම හිතනවා ඔය කරන විදිය හොඳක් වෙන්න පුළුවන්. යහපතක් තියෙනත් පුළුවන්. හැබැයි යන්නේ පුළුවන්කම අපිට තිබ්බොත් හොඳයි කියලා මම යෝජනා කරනවා අපේ ශරීරයේ තුල හෝ කායනුපස්සනාව තුල අපේ අවබෝධය නැත්නම් අපේ අවධානය ගැට ගහ ගන්න දෙයක් හදා ගන්න පුළුවන් නම් හොඳයි කියන යෝජනාව මම කරන්න කැමතියි. මොකද එහෙම වුණොත් එහෙම අපිට අර සිතුවිල්ලෙන් නිදහස් වෙන්න ඕන වෙන අවස්ථාවක් තියෙන්න පුළුවන් යම් අවස්ථාවකදී. මොකද ධමවිතක්ක ගැන කියනවා නම් අපිට අයින් කරන්න අමාරුම විතර්ක වලින් එකක් කියලා කියනවා ධම්මවිතක්ක කියන්නේ. ධර්මයේ සම්බන්ධයෙන් තියෙන විතරකයක්. එහෙම එන අවස්ථාවක් තියෙනවා. එහෙම එන අවස්ථාවක් ආපුවාම අපි අර සිතවිල්ලම පාදක කරගෙන වැඩ කටයුතු කරනකොට ඒකේ පොඩි ප්‍රශ්නයක් අසුකාලීනව එන්න පුළුවන්. භාවනාවත් එහෙමයි හම්බරන්නේ. ඒකින් නම් මම යෝජනාවක් කරන්න කැමති අර විදිහට වාහනේ යනකොට අමට එහෙම හිතනවා නම් ඒක හොඳයි. හිතන එක. නමුත් බලන්න ඔබතුමී වාඩි වෙලා ඉන්න ඒක තේරෙනවද ඊට පස්සේ වැඩ කටයුතු කරනකොට අර අර ඒ දේ ගැන අවධානවත් වෙලා ඒක කරන එක හොඳයි නමුත් ආමර තේරෙනවා ඇති අතින් මේ දේවල් අල්ලනකොට ඒකකින් ස්පර්ශයන් ටික ඒකේ තියෙන රළු බව අරින් ආන් ඒ වගේ දෙයක් චුට්ටක් පොඩ්ඩක් නෝටිස් කරන්න බෑන හැබැයි මේක 100ට 100ක් හැම වෙලාවකම කරන්න එපා ඒ වගේම අර අර විදිහට හිතන එකත් මම හිතනවා 100ට 100ක් හැම වෙලාවකම කරන්න එපා කියලා කියන්න බෑ නමුත් ඒක තුලනාත්මක කරගන්න කියලා කියන්න කැමතියි මොකද එහෙම වුණත් එහෙම හොඳයි කියලා මම විශ්වාස කරනවා. මොකද ධර්මයෙන් හදලා දෙන්නේ අර කරුණා මෛත්‍රී මුදිතා උපේක්ඛා තියෙන ප්‍රිය වචන අතසරියා සමානාත්මතාය තියෙන අන්න ඒ වගේ සතර සංග්‍රහ වස්තුන් වලින් පිළිච්ච අර වගේ සතර බ්‍රහ්ම විහරණ තියෙන ඒ වගේ ජීවිතයකුයි හදලා දෙන්න යන්නේ. ඉතින් මම හිතනවා ඒ වගේ දෙයක් හදාගන්න පුළුවන් නම් හොඳක් තියෙනවා කියලා. නමුත් අර සාන්තල ඔය කියන කාරණාවල් ටික ඈත් ගැඹුරු ගැඹීර ධර්මයේ පැත්තෙන් අපි සාකච්ඡා කරනවා නම් ඒ සාකච්ඡා කරන්න ওই වගේ කාරණාවල් ඇත්තටම භාවිතා කරන්න පුළුවන්. ඒ වුණාට අර සිතවිල්ලටම පාදක වෙලාම ඉන්න එක මම හිතනවා සමහර විටක අපිට පොඩ්ඩක් ගැටලුවක් මතු කරන්න පුළුවන් පසු කාලීනව කියලා. හොඳයි. නෑ හැමදෙරම. මම ඒ සමහර වෙලාවට ওই සංකාර එනකොට ඒ අවස්ථාවේදී ওই හුස්ම වැටෙන දිහා එතකොට දැන් සංකාරයෙන් නැතුව ඉන්නකොට පේන්න ගන්නේ හුස්ම වැටෙන එක විතරයි. අන්න ඒ වෙලාවට මම ආනාපාන සතිය දිහා බලාගෙන ඉන්නවා. විශේෂයෙන් හිතන්න යන්නේ අර වෙන අරමුණු හිතර ගන්න නැතුව ඉන්නකොට මේ එක සැරේ පේන්න ගන්නේ ආනාපාන සතිය. එතකොට ඒ දිහා බලන් ඉන්නවා. නම් ඔව් ප්‍රකට වෙන්න පුළුවන් අම්ම ඔය කියන හැටියට අපි අර පුරුදු කරපු දේවල් වල හැටියට හිතට එහෙම යන්න එකක් නැතුණාම හිත ඇත්තටම එයාට එයාට නිකන් ඉන්න බෑ. එයා තනියෙන් ඉන්න බෑ. ඒකේ හින්දා එයා මොකක් හරි දෙයක් හොයනවා. එක්ක හිතන්න ඕන. එහෙම නැත්නම් හිතන එක නතර කරොත් එහෙම එයාට මොකක් හරි තවත් දෙයක් තියෙන්න ඕන ජීවත් වෙන්න. ඒ තියෙන්න ඕන දේ හැටියට තමයි එතකොට ওই හිත ඇවිල්ලා පළපදියම් වෙනව ඇත්තේ. හිත ඇවිල්ලා පණිනව ඇත්තේ ආනාපාන සතියේට. අන්න එහෙම වුණොත් තමයි එයාත් එතකොට ඉඟි කරන්නේ මේක තුල තවත් දෙයක් තියෙනවා ඔය කියන කාරණාවත් එක්කම හෝ ඔය කියන කාරණාවටත් වඩා තවත් කාරණාවක් තියෙනවා අපිට සිහිය තියාගන්න සිහිය පුරුදු කරන්න වගේ කියලා. ඉතින් එහෙම වුණා තමයි ඒ ඒ වගේ ලක්ෂණ මතුවෙනකොට ඒවා වඩන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මොකද මුල් කාලයේදී ওই විදිහට සිතුවිලි හිතලා විතර්ක කරලා ওই දේවල් වලින් නිදහස් වෙන්නම පුළුවන් කියලා හිතුවට භාගදාමේ තව කාලයක් එන්න පුළුවන් ওই සිතුවිල්ල ඕන නැහැ. අපි අවබෝධයෙන්ම දන්නවා මේක තුල තියෙන ස්වභාවයන් මෙන්න මේකයි කියලා ඊට පස්සේ ටක් ගාලා ඒකෙන් අයින් වෙන්න පුළුවන් කමක් දෙන්නත් පුළුවන් කියලා මම පොඩ්ඩක් නිකන් ඉනි කරන්න කැමතියි. එහෙමයි සාමයන්ත. ගොඩක් දෙවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ මේ සියලු දෙනාටම දෙවන් සරණයි. මේ මගේ ප්‍රශ්නේ තමයි මේ මේ නුරුස්නා සිතුවිලි ගැන මොකද කරන්නේ කියලා. දැන් ඒ කියන්නේ දැන් ওই වේදනාවක තියෙන අකමැත්තක් තියෙනවනේ මේ කියන්නේ අප්‍රිය වේදනාවක් නම් ඒ වගේම සිතුවිලි නුරුස්නා සිතුවිලි ඒ කියන්නේ යම් සංඥාවක් නිසා කියන්නේ එක එක සංඥාවක් කියලා එකක් හරි දෙයක් හරි මොකක් හරි කෙනෙක් හරි ඒ නිසා ඇතිවන සංඥාවක් නිතර නිතර මොකක් හරි සිද්ධියක් නිසා ඇති වෙලා තියෙනවා නම් ඒක නිතරම විඥාණයට එනවනම් ඒ එතකොට මේ එකේ නුරුස්නා සිතුවිලි ඒ සම්බන්ධයෙන් ඇති වෙන්න පුළුවන් දැන් ඒක මගේ අත්දැකීම හැටියට මොකද ඒක එහෙම බලහත්කාරයෙන් ඉවත් කරන්න බෑ කොච්චර ඒ කියන්නේ සංඥාව ඉවත් කරන්න බෑ ඒක ඉවත් කරන්න හැදුවොතින් තවත් ඒක මේ මේ දරුණු වෙනවා ඒක නිසා මොකද්ද ඒ වගේ වෙලාවක කරබල කියන්නේ තමන්ගේ හිතේ ඇතිවන ක්‍රියාවලිය දෙස බලන එකද නැත්තම් ඒ ඒ සංඥාව කියන්නේ කවුරුහරි මොකක් හරි කෙනෙක් නිසා ඇතිවන මේ නුරුස්නා ගතියක් නම් ඒ කෙනාගේ ගුණේ සිහි කරන එකද මොකද්ද කරන්නේ කියලා මම ස්වාමීන් වහන්සේගෙන් අහන්න කැමතියි. එහෙමයි. තම මම තව දෙයක් කියන්නම් දැන් ඔය ඔය අහපු දේ ඔබතුමිය ඔබතුම මේට හුරුම භාෂාවෙන් කිව්වොත් එහෙම ඊට වඩා විස්තර කරන්න පුළුවන්ද? ඔව් ඒ ඊට වඩා විශ්වාස කරන්න පුළුවන් කිව්වොත් දැන් මේ උදාහරණයක් වශයෙන් දැන් කවුරු හරි මොකක් හරි කරා කියලා හිතමුකෝ. එතකොට ඒ ඒ Tamanට නුරුස්නා දෙයක්. ඉතින් ඒක ඒක ඒක මේ ඒක නිතරම 100ට නැගෙන්න නැගෙනවා. ඒ කියන්නේ ඒක නිකන් මේ ඒ ඒක ගලා ඒක එනවා එනවා ඒ වෙලාවට යනවා ආයි එනවා ඒක ආයි යන ඒකට ඒක මේ Tamanට මගේ අත්දැකීම ඒක පාලනය කරන්න බෑ ඒක නිකන් එනවා මනසට එතකොට එහෙම ආපුවම දැන් අර අර පපඤ්ඤා කියන්නේ ඒක ඒක එතකොට මේක මෙයා අනික මේක මෙහෙමයි මේක මෙහෙමයි එහෙම දිගටම එහෙම එහෙම හිත දුවනවා. ඉතින් ටිකක් දිවුවට පස්සේ දන්නවා දැන් මේක මේ නුරුස්නා මේක වැරදි දෙයක් මේක යහපත් දෙයක් නෙමෙයි මේ වෙන්නේ මේක නිකන් සංස්කාර ඇති කිරීමක් විතරයි ඒ වුණාට ඒක එම හිතුවට ඒ හිතුවට ඒක නැවතින්නේ නෑ ඒක නැවතේ මේ ස්වභාවයෙන් මේක ටිකක් මේ මේ තිබිලා ඒක නැවතේ විනමුත් ඒක ආපහු වෙනවා එතකොට අමංගේ මනසේ තියෙන ඒ ක්‍රියාවලිය දිසාද බලන්නේ නැත්නම් ඒක ඒක ඇති කරන ඒ සංඥාව ඒ සම්බන්ධ කෙනා ගැන හිතනවාද මොකද්ද කරන්නේ එහෙමයි මුලින්ම අපිට වැදගත් වෙනවා තම භාවනාවක් කරනකොට කොහොමත් හිතේ එහෙම යනවා නැත්නම් සාමාන්‍ය ජීවිතය තුලත් හිතේ එහෙම යනවා ඒක එක එක දේවල් මතක් කරලා දෙනවා හැබැයි අපි මූලිකවම භාවනාවකදී භාවනා පුහුණුවේදී ඉගෙනගෙන තියෙනවා නම් පුරුදු කරලා තියෙනවා නම් අපේ හිත තියාගන්න නතර කරගන්න තැනක් අපේ ශරීරය තුල අහුගී ටිකේම කතා බහ කරපැටියට අපි හිතමුකෝ දැන් කරන වැඩක් අපි වැඩක් කර කර ඉන්නවා නම් ඒ කරන වැඩේට අවධානමත් වෙන්න අපි හිත පුරුදු කරලා තියෙනවා නම් එහෙම නැත්නම් අර සක්මන් භාවනාවක් කරනකොට වගේ එහෙම කරලා අර ඒ හිත අපේ ශරීරයේ තියෙන කොහේ හරි තැනකට ගන්න පුළුවන් කමක් තියෙනවා නම් එහෙම වුණා නම් අර හිත දුවන එක අර විදිහට දුවාවි. හැබැයි අපිට ඕමනාවෙන්ම හිතාමතාම වගේ අපේ හිතට අර රැකවරණයක් තියෙන තැනට ඇවිල්ලා යන්න පුළුවන් කමක් තියෙනවා. හොඳද? තේරුණාද? එහෙමයි. ඔව් ඔව් එහෙමයි ස්වාමීන් තේරුණා. ස්වාමීන් වහන්සේ මම පොඩ්ඩක් එක පැහැදිලි කරන්නම්. මේක ඇත්තටම බාහිර ඔබතුමීට ලේසිද ඉංග්‍රීසියෙන් කිව්වොත් ඔව්. නෑ නෑ මට සිංහලෙන් කියන්න සෝනස් මට සිංහලෙන් කියන්න පුළුවන් නෑ මෙම ඒ ඒ ඒ ඒක මේ ඇත්තටම මම මේ කියන අත්දැකීම භාවනාවදී සිදු වුණ දෙයක් නෙමෙයි භාවනාවේදී නම් ඒක ඒක ඒක ආයි ගන්න පුළුවන් කියන්නේ හිත පිට යනකොට දන්නවා හිත යනවා පිට කියලා. ඒක නිසා එතකොට ආයිත් හිත ස්වභාවද මන් දන්නේ එනවා ඉතින් ටිකක් සමහරලාට ඒ ඒ ඒ ඒ අවස්ථාවේ හැටියට සමහරවිට ආයි අරමුණට එනවා සමහර ටිකක් වෙලා ගිහිල්ලා අරමුණට යනවා එහෙම වෙනවා. මේ මේ මේ මේක මේ එහෙම එහෙම එකක් නෙමෙයි. දැන් දැන් උදාහරණයක් වශයෙන් මේ වෙන දැන් නිකන් අර වෝක් එකක් යනකොට පාරේ නිකන් අර ටිකක් ව්‍යායාමයට ටිකක් ඇවිදගෙන යනකොට එක එක හිතුවිලි එනවනේ ගෙවල් වල බට පිටවල තියෙ දේවල් වල තියෙන දේවල් පේනවා එහෙම සිතුන. එතකොට ඒව දිහා ඒව මේව සිතුවිලි මේ ගෙවල් ඒව නිකන් ඇවිල්ලා යනවා ඇවිල්ලා යනවා වෙනස් වෙනවා කියලා එහෙම ඇවිදගෙන ඇවිදගෙනකොට දැන් ඒ වටපිට තියෙන දෙයක් නෙවෙයි දැන් සිතුන ඇති වෙන දෙයක්. ඒකෙන් දැන් හිත හැමතිස්සර සම්මනස කිව්වේ ඇත්ත. හැමතිස්සම අල්ල ගන්න ඕනේ කියලා මොකක් හරි. ඉතින් දැන් අර වටපිටේව ඒව ඒව මේ මේ එහෙම ඒව මේ හරි විදියට ඒව දිහා බැලුවාම එතකොට ඒක නැවතුනම දැන් හිතේම දැන් ඇති වෙනවා එක එක මේ සංඥා. ඒ කියන්නේ සංඥාවක් තියෙනවා දැන් මේ කෙනා මෙහෙමයි මෙහෙමයි මෙහෙම කරුවා මෙහෙම කරුවා. ඒක දැන් ඒක මේ නිකන් කරකැවි කරකැවි යනවා. ඉතින් ඒක ඒක මුළු වෝක් එක දිගේම ඒක කරකැවෙනවා අර අනිත් වටපිට දේවල් බැලුවේ නැත්තම්. බැල් පේනවා. ඒවා බැලුවට ඒවට ඒවට හිත ඒවා ඒවා නිකන් ඔව් ඒවා පේන දේවල් තමයි කියලා එහෙම එහෙම ඇවිද්දාම. එතකොට ඒකයි මම දැන් කල්පනා කරේ දැන් අර නුරුස්නා ගතියක් ඒක ඇත්තටම ඉතින් අර සංඥාවක් කිව්වට ඉතින් ඒක ඇත්ත හිතේ තියෙන නුරුස්නා ගතිය. නුරුස්නා ගතිය තමයි මේ ඒ තියෙන ඉතින් හිතේ ස්වභාවය. ඉතින් එහෙම තමයි මම බැලුවේ ඉතින් මම මම දන්නේ ඉතින් දැන් ඒක ඒක කොහොමද කොහොමද ඒකට ඒකට මුහුණ දෙන්නේ කියලා. එහෙමයි. මෙහෙම භාවනා කරා හෝ නැතා තමයි අපි ඉගෙන ගන්නේ අපිට නිදහසේ ඉන්න පුළුවන් නැත්නම් අපිට සාමකාමීත්වයේ ජීවත් වෙලා ඉන්න පුළුවන් තැනක් හදාගන්න එකයි. විශේෂයෙන්ම භාවනාවෙන් තමයි ඒ තැන ඒ ඒ දේ මොකද්ද කියලා ඉගෙන ගන්න වගේම ඒකට නැවත නැවත හිත ගන්න හැටි පුරුදු කරන්න. ඊට පස්සේ සාමාන්‍ය ජීවිතයකත් ඔය කියන දේ කරන්න පුළුවන් කමක් ලැබෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට කිව්වොත් එහෙම දැන් අපි සක්මන් කරනකොට සක්මන් කරනවා නම් අපි ඉගෙන ගත්තා කියන්නකොම අපේ හිත කොච්චර එහෙම හිදුවත් වංක කුලේ විනුඹ තියෙනකොට ඒ හරියට එන්න අපි නිකන් හිතමු අදකොට පළවෙනියම සක්මන් කරද්දී අපි ඉස්සෙල්ලම ඉගෙන ගන්නවා හිමීට ඇවිදලා හිමීට ඇවිදිනකොට ওই කියන තැනේ කකුල වදිනකොට එතනට ඊට පස්සේ ඕක පොඩ්ඩක් වේගෙ වැඩි කරලා ඔන්න වේගෙන් යනකොට හිත එන්න එන්න පුළුවන් ඒ හිත ගන්න පුළුවන් වෙන තැනට හිත හදාගත්ත කියන්න එහෙම වුණා අම්මා එතකොට අපි ওই කියන විදිහට වෝක් එකක් ගියත් ඇවිද්දා වුණත් අපේ හිත අපි එහෙම හිත එහෙම දුවලා යනකොට දුවනකොට ඒ හිත රඳව ගන්න උවමනාවක් තියෙනවා නම් අපිට එතකොටම තැනක් තියෙනවා හිත රඳව ගන්න. දැන් අම්මා ඔය කියන හැටියට ඔය තියෙන කාරණාව හැටියට හිත රඳව ගන්න එකක් අපිට තාම හරියට හම්බ වෙලා නැහැ වගේ නේද බොක් ඒක එහෙම හරි ස්වාමීන් වහන්සේ. එහෙම තමයි. එහෙමයි. එතකොටම මගේ යෝජනාව වෙන්නේ අර භාවනාවේදී ඒ පුරුදු කරන දෙයක් තියෙනවා නම් අන්න ඒකට තුට්ටක් ඇවිල්ලා යන්න පොඩ්ඩක් ඇවිල්ලා යන්න බෑ මේ වෙලාවේදී මගේ හිතේ ගැටීමක් තියෙනවා කියන එක තේරුම් ගන්න ඒක පැහැදිලිවටම සතිපට්ඨාන අය අවංකවම කියන්නේ අරගෙන බලන සතිපට්ඨාන පොත දීගනිකායේ මේකේ තියෙනවා හිතට ඇති වුණා නම් තරහ හිතක් අමනාප හිතක් ඒ අමනාප හිත ඇතිවෙච්ච බව දැනගන්න. අමනාප හිතක් තියෙනවා නම් තියෙන බව දැනගන්න. අමනාප හිත නැති වුණා නම් නැති බව දැනගන්න. බුදුහාමුදුරන්ගේ ওই කියන සතිපට්ඨාන සූත්‍රයේ උත්තරයක් නැහැ. ප්‍රශ්නේ දිහා බලන්න කියනවා හැරෙන්න. මම ආයෙත් කියන්නම්. උත්තරයක් නැහැ. ප්‍රශ්නේ දිහා බලනවා හැරෙන්න. නමුත් මේකට පාදක කරගන්න අපිට තියාගන්න ඕන වෙන්න පුළුවන් ටිකක් මොකක් හරි අරමුණක. ওই කියන කාරණේ නිතර නිතරම හිතට එනවා සමහරක් වෙලාවටම සමහර දවස්වලට හිරේ ස්වභාවයන් තියෙන්න පුළුවන් ටිකක් ගැටෙන අදහස් තියෙනවා. එතකොට සමස්තයක් හැටියට අර සමාහිත හිතක්ද තියෙන්නේ අසමාහිත හිතක්ද තියෙන්නේ අන්න ඒ වගේ තේරුම් ගන්න එකත් හොඳයි. කොහොම නමුත් අර වගේ කාරණාවකදී නම් මම හිතනවා නිතර නිතර අර තමන් ඒ ඒ බහුල හැටියට පුරුදු කරපු ඒ කියන දෙයට එන්න පුළුවන් නම් ගොඩක් හොඳයි කියලා. හැබැයි අපි කාලාන්තරයක් තිස්සේ හිත පුරුදු කරලා තියෙනවා කියන්නකෝ ගැටෙන විදිහේ දෙයකට මම ඒ කාලේ ඇත්තටම වැඩි පුද්ගලිකව කරලා තිබුණා. ඒකින්ද එහෙම දෙයක් આવුත් මට හරි අමාරු වුණා හිත හදාගන්න. හැබැයි සතිපට්ඨානයට එනවා කියන එක හැරෙන්න. ඒ කියන්නේ වර්තමාන මොහොතේදී මේ කරන කියන දේ දැනගන්නවා කියන එක හැරෙන්න මට සහනයක් තිබ්බේ නැහැ නිදහසක් තිබ්බේ නැහැ. ඉතින් ඒක හන්දා මම යෝජනා කරන්න කැමතියි. ඒකට අපිට මුලින්ම දැනගන්න පුළුවන් නම් මේ හිතේ ගැටීමක් තියෙනවා කියලා. ඒ ගැටීමත් එක්ක ඒ ගැටීම දැනගෙන ඊළඟට අර කානුපස්සනාව කොහේද තියෙන ඒ දෙයක් මොහොතක් දැනගන්න පුළුවන් කමක් තියෙනවා නම් හොඳයි. විශේෂයෙන්ම සක්මන් භාවනාව සහ ඔය කියන විදිහේ වෝක් එක මම බන් දකින්න ඇත්තටම කියනවා නම් සමාන බවක්. ගොඩක් වෙලාවට ඉතින් අන්න එහෙම දෙයක් කරගන්න පුළුවන් නම් හොඳයි. අනිත් එක තමයි හිතේ එහෙම ඒ වගේ ස්වභාවයක් තියෙනවා නම් අම ඒ වෙලාවට ටිකක් අර හිත තැම්පත් වෙන විදිහේ කටයුත්තක් කරන්න පුළුවන් නම් මම හිතනවා විශේෂයෙන්ම හොඳයි කියලා. අපි දාගෙන හිටියා වෙන්න පුළුවන් ඕක එක කරන්න. නමුත් මොහොතක් tempat වෙලා මොහොතක් වාඩි වෙලා ඉන්න චුට්ටක් හුස්ම පොඩ්ඩක් ගන්න එහෙම නැත්නම් වටපිට තියෙන ලස්සන දකින්න එහෙම නැත්නම් පොඩ්ඩක් මොහොතක් වාඩි වෙලා ඉඳලා මේ ඇඟට වදින හුලක පොඩ්ඩක් තේරුම් ගන්න අන්න එහෙම දෙයකට යන්න පුළුවන් නම් හොඳයි. මොකද අසදි ගුණාංග පැහැදිලිවටම වැදගත් වෙනවා. ප්‍රීති සුඛය ඇති කරගන්න. එතකොට පසද්දි ගුණාංගය ඇති කරගන්න හරි අමාරුයි. ඔය කෙනි විදිහට ප්‍රණයකකදී අපේ හිත අර විදිහට අපිට කචල් කරනවා නම් තුට්ටක් අමාරු වෙනවා ඒ ඒ වගේ අවස්ථාවක් හැන්ඩල් කරගන්න. ඉතින් මම යෝජනා කරන්න කැමති ඒ වගේ අවස්ථාවන් වලදී තුට්ටක් tempat වෙන්න කියලා. උදාහරණයක් හැටියට කිව්වොත් බුදුහාමුදුරන්ගේ කාලයේ හාමුදුරුවෝ පින්නපාත යනකොට ඒ ඇත්තන්ටත් ওই වගේ දෙයක් වුණාම පොතේ තියෙනවම ඒගොල්ලෝ එතනම වාඩි වෙනවලු භාවනාව. එතනම භාවනාවට වාඩි වෙලා මොහොතක් භාවනාව කරලා මොහොතක් හිත තැම්පත් කරගෙන අර කියන දේෙන් හිත නිදහස් කරගත්තට පස්සේ අප පින්නපත් වෙන්නේ අන්න ඒ වගේ. ඉතින් අපි ඉගෙන ගන්න බලමු ඔය වගේ සිතුවිල්ල හැන්ඩල් කරන්නේ කොහොමද කියලා. එහෙම ඒ කිනා ගැන මෛත්‍රී සිතක් ඇති කරගන්න ඌමනාම නම් මෛත්‍රී සිතක් ඇති කරගන්නේ කොහොමද? මුලින් ඉඳලම මෛත්‍රිය ඇති කරගෙන වැඩේ පටන් ගන්නවනම් ඒක කමක් නැහැ. ඒකත් කමක් නැහැ. ඒකත් හොඳ දෙයක්. ඉතින් ඊට පරිබාහිර හැටියට තමයි අන්න අර වගේ තව තව කන්නා ටිකක් පුරුදු කරන්න පුළුවන් නම් හොඳයි කියන යෝජනාව මම කරන්න කැමතියි. එහෙමයි. එහෙමයි. කන්නා තියෙන්න පුළුවන් අපේ හිතේ අපිට ගොඩක් කරදර වෙච්ච දේවල් ඒ වගේ ඒවා. ඒක හින්දා සමහරක් වෙලාවට ඒ වගේ දේවල් දකින්නේ නැතුව ඉන්න පුළුවන් නම් ඒ වගේ දේවල් අහන්නේ නැතුව ඉන්න පුළුවන් නම් ගොඩක් කලාවට මම හිතනවා සාර්ථක වෙන්නත් පුළුවන්. ස්වාමීන් පොඩ්ඩක් අනේ ඒක ආයෙත් පැහැදිලි කරන්න පුළුවන් වේද? මොකද ඒ ඒ දේවල් ආයෙ දකින්න නැතුව ඉන්නවා කියන්නේ ඒ ඒ ඒ ඒ කියන පුද්ගලයා එතන නැහැ ස්වාමීන් වහන්සේ. මේ නැති දෙයක් මේ නැති දෙයකට මේ මේ මේ හිතෙන් මවල් මේ ඇදලා ගන්නවා ඒකයි වෙන්නේ. එතකොට ඔකට සම්මන්ස එතන පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕක හැමදාම ඔය කියන රණයකේදීම වෙන එකක් නම් අම්මේ අපේ හිත එතකොට කාලාන්තරයක් තිස්සේ ඔය කියන දෙයට පුරුදු වෙලා තියෙන්න පුළුවන්. මම කියන්නේ ඒක ගැන විතරක් නෙවෙයි. හොඳේ. ඒ කියන්නේ අපි හිත පුරුදු කරලා තියෙන්න පුළුවන් මේ හරියට යද්දි මේ දේ මතක් වෙනවා. ඊට පස්සේ මේකත් එක්ක හිත හිතා යනවා වගේ එකක්. ඕක අපි හිතමු උයනකොට මතක් කරලා පුරුදු වෙලා තිබ්බයි කියන්නකෝ. අන්න එතකොට උයන්න පටන් ගත්ත ගමන් ඕක මතක් වෙනවා වෙනවා. උදාහරණයක් කිව්වොත් මම ඒ කාලේ ජොබ් එක කරනකොට නිදා ගන්න ගිහිල්ලා භාවනා කරන්න පටන් ගත්තා. මොකද රැට නිින්දයක් නැති හින්දා ඇඳේ ගිහිල්ලා වාඩි වෙනවා කොට්ටේම ඔක්කොම හොඳට හදලා ඇඳි මැදට වෙලා පොඩ්ඩක් වාඩි වෙනවා භාවනා කරන්න චුට්ටි වෙලා භාවනා කරලා නිදිමත හැදෙනවා එහෙමම කොට්ටේට යනවා. කොහොම එකක් පුරුදු කළා. පස්සේ කාලෙකදී මහාන වුණාම භාවනාවට වාඩි වෙච්ච ගමන්ම අන්න හිත ඉගෙනගෙන තියෙන්නේ දැන් මෙයා යන්නේ නිදාගන්න කියලා විනාඩි 5යි. අන්න එහෙම හිතක් අපිට තියෙන්නේ. ඉතින් ඒක හින්දා සමහරක් වෙලාවට අම්මේ මම කියන්න කැමති දැන් අර අර වගේ දෙයක් මනම් තියෙන්නේ. ඒ ඒ යන මාර්ගය වෙනස් කරන්න පුළුවන්. ඒ පාර වෙනස් කරන්න පුළුවන්. උදාහරණයක් ඇරෙයිද භාවනා කරන තැනේ ඒ තැනට අපි ඒ තැනට ගියහම සමහර විට සමහර සිතුවිලි එකට එකට එන්න පටන් ගන්නවා නම් ඒ තැන චුට්ටක් මාරු කරලා වෙනත් තැනකින් මේ වැඩේ පටන් ගන්නත් පුළුවන්. ඉතින් අන්න ඒ වගේ අර හිත හිත පුරුදු කරලා තියෙන විදිහ මොකක්ද කියන එක ඉගෙන ගත්තොත් ගොඩක් හොඳ වෙනවා. ඔය කියන කාරණා අතරම. එතකොට අපිට දැන් ඔය කියන දේ පේන්නේ නැති වෙන්න පුළුවන්, නැති වෙලා තියෙන්න පුළුවන්. ඒ දේ නැවත නැවත මතුවෙනවා නම් ටිකක් හිතන්න පුළුවන් කමක් තියෙනවා නම් මේක අතීතයේ දෙයක් කියලා සමහරක්ට හොඳයි. එහෙම නැත්නම් අර අර වේදාවිතක සූත්‍රය කියනවා වගේ මේක කුසලයක්ද අකුසලයක්ද කියලා හිතන්න පුළුවන් නම් ඒත් තමයි. විශේෂයෙන්ම අන්න ඒ වගේ ප්‍රතිකර්මයන් නම් ගොඩක් වැදගත් වෙන්න පුළුවන්, ගොඩක් වැඩ කරන්න පුළුවන්. මේක මට හොඳක් කරන සිතුවිල්ලක්ද මට නරකක් කරන සිතුවිල්ලක්ද? එහෙම නැත්නම් මාව නිවනට එක්කන් යන එකක්ද මාව දුකට අරන් යන්නේ? මාට සහ අනිත් අයට හොඳක් කරන එකක්ද නරකක් කරන එකක්ද? අන්න ඒ වගේ දෙයක් පොඩ්ඩක් හිතලා බලන්න පුළුවන් වුණා නම් සමහරක් විට ඔය ඔය සිතුවිල්ල ඔහොම එන එක නතර වෙන්න පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ මට මට තේරෙන විදිහට අර බුදු බුදුරජාණන් වහන්සේ අර මේ එක සැරයක් මේ මේ ඒ කියන්නේ මහාන ආයත කිව්වා කියලා මට හිතෙනවා මට මතක හැටියට මේ බෝධසත්ව කාලේ පෙරම් පුරුණ කාලේ අර ඔහොම සිතුවිලි ආපුවාම මේ යහපත් සිතුවිල්ලක්ද අයහපත් සිතුවිල්ලක්ද නිවනට ලං කරන සිතුවිල්ලක්ද එහෙම දුරස් කරන සිතුවිල්ලක්ද මේක මට යහපතක් හරි අනිත් අයට යහපතක් වෙන සිතුවිල්ලක්ද එහෙම නැති දෙයක්ද එහෙම හිතුව ගමන්ම අර ඒ අයහපත් සිතුවිලි නැති වුණා කියලා තමයි මට තේරුනේ එහෙම එහෙම එකක් ඒ ඉතින් මං හිතුවා ඒ බෝසත්ත්වයන් වහන්සේ උගා කිතින් පෙරුම් පෙරලා උගා කුසල් කරලා පෙරුම් පෙර වීරයක් දරලා පෙරුම් පෙරපු හින්දා වෙන්නේ නැති කියලා එක. ඒ කියන්නේ ඒක තාම මගේ අර එහෙම එහෙම මේ එහෙම ඒ විදිහට මම මේ හැඩ ගැහිලා නැහැ කියලා මට හිතුණා. එහම මෙහෙම. ඕකේ දැන් ඒ සූත්‍රයේ දේශාවිතක්ක තියෙන්නේ ඕක මජ්ක්‍ධිම නිකාය සූත්‍රය. පළවෙනි පොතේ. එතකොට ඒ සූත්‍රයේ කියන්නේ නැහැ බුදුහාමුදුරුවෝ කියන කෙනා බෝධිසත්ව අවදීයේදී ඒ කියන්නේ අවසාන ජීවිතයේ දුක්ඛලේ අතරම කියනවා. ඒක ඒක ඒ විදිහට කරන්න පටන් ගත්ත ස්කැනින්ම ඕකෙන් ගොඩ ගියා කියලා කියන්නේ නැහැ. ඔය ඔය ඔය කියන ප්‍රශ්නේ නිදහස් වුණා කියලා කියන්නේ නැහැ. බලන්න බෝධිසත්වය සිද්ධාර්ථ ගෞතමයේ හැටියට යසෝදරාවන් සහ රාහුලයන් ගෙදරින් අතහැරලා දාලා එළියට ගිහිල්ලා අවුරුදු 7ක් කට්ට කෑවා. අවුරුදු 7ක්. හොඳේ. අවුරුදු 7ක් උන්වහන්සේ ඔය ඔය කියන දේ අවබෝධ කරගන්න මහා මහා දුකක් වින්දා. ලොකු කරදරයක් වින්දා. එතකොට අර තියෙන ඒ කියන අත්දැකීම් ඔක්කොම තියෙන කෙනයි මේ ගියම්. නමුත් මේක හරියට හැඩගස්වා ගැනීමේ ප්‍රශ්නයක් විතරයි තිබෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ කියන උත්තමයා ඇත්තටම උත්තමයෙක් තමයි ශ්‍රේෂ්ඨ සංස්කෘතියෙක් තමයි. නමුත් තමයි උන්වහන්සේ මේ අපිත් එක්ක මේ ලෝකයේ තුල ඉපදිච්ච කෙනෙක්. හැබැයි දෙතිස්මා පුරුෂ ලක්ෂණ තිබිච්ච කෙනෙක්. වගේම 80ක් අනුව්‍යංජන අනුලක්ෂණ තිබිච්ච උත්තමයන්න් වහන්සේ නම. හැබැයි ඒ වගේම තමයි අපි වගේම සාමාන්‍ය මිනිස්සෙක්. එතකොට ඒ ඒ උත්මයත් ඔය කියන ධර්ම ජීවිතයට පුරුදු කරගත්තේ හිතට ආවට පස්සේ ඒක නැවත නැවත නැවත නැවත වඩනවා. එතකොට ඒක අර ටක් ගාලා එකපාරටම හරි ගියේ නැහැ. සූත්‍ර බලනකොට අපිට ගොඩක් වෙලාට ඇහෙන්න පුළුවන් සාංශලාට ඔය දේශනා කරන දේශනාවල් වල තියෙනවා ඒක ඇහිච්ච ගමන් ස්වාමීන් වහන්සේලා අර තල් ගහේ කරටේ කැඩුවා වගේ මේ මේ මේ නාම රූප ඔක්කොම මේව කළා දාලා පටිච්චසමුපාදය තේරුම් අරගෙන අමාමා නිවන සාක්ෂාත් කරගත්ත කියලා. ඉතින් එහෙම වුණාම අපේ හිතට එන අදහසක් තියෙන්න පුළුවන්. වාව් මට ඒ තරම් පිනක් නැහැ දැන් මම මේ බණ කොච්චරනම් අහලා තියෙනවද කියලා. හැබැයි අරගෙන බැලුවොත් එහෙම තේරතියදී ගාථා කියන පොත ඒකේ තියෙනවා සමහර ස්වාමීන් වහන්සේලා කියනවා උන්වහන්සේලාට එක මෛත්‍රී හිතක් එක සමාධි හිතක් අවුරුදු 25ක් යනකම් විතර හදාගන්න බැරි වෙච්ච ඉඳලා තියෙනවා. හැබැයි වැඩි යතේරි නෑ. හොඳේ මේකේ වැදගත්ම කාරණේ තියෙන්නේ බෞද්ධයා කියන කෙනා අතහරින විදිහ <laughs> අතහරිනවා. එහෙම එකක් නෙමෙයි. උත්සාහය අතහරින කෙනෙක් නෙමෙයි. හැබෑවටම අතහරින්න තියෙන දේ අතහරිනවා. නමුත් උත්සාහය අතහරින්නේ නෑ. මොකද කවදා හෝ දවසක මේකේ නිදහසක් තියෙන එක. ඒකින් නම් අර වගේ අවස්ථාවක් ආවම නැවත නැවත ධර්මයේ තියෙන ඒ වගේ දේවල් අහලා තියෙනවනම් ඒවම ඇප්ලයි කරගන්න බලන්න. ඒවම නැවත නැවත පුරුදු කරන්න පටන් ගන්න. මේක කුසලයක් මේක අකුසලයක් කියලා හිතන්න. ඔය චුට්ටම ඇති. මහ ගොඩක් එහාට ගොඩාක් කරන් යන්නේ පහිත විසිරුවන්න හදච්චා. එයාට විවේක දෙන්න. අතරම කියනවනම් මෙච්චර කාලෙකදී මේ හිතලා තියෙනව හොඳටම ඇති දැන්. ඉතින් ඔය කියන අදහස් වලින් නිදහස් වෙන්න පුළුවන් කමක් ලැබෙවි. ඊටත් එහා මෙහා කියනවනම් ඔය කියන වෝක් එක යන පැත්ත මාරු කරන්න. ඒකෙදිම විතරක්ම නම් ඔබ සිද්ධ වෙන්නේ ඒ ඒ ඒ පැත්තට විතරක්ම යනකොට නම් ඕක සිද්ධ වෙන්නේ ඒක දඬුවම් මාරු කරන්න යන පැත්ත මාරු කරන්න තේන විදිහ මාරු කරන්න ඊට පස්සේ අර ඒවා එහෙම සිතේ හිතනවා නම් ඒ වගේ එකක් එනවා නම් අම පොඩ්ඩක් පාඩි වෙලා චුට්ටක් ඉඳලා පොඩි බ්‍රේක් එකක් අරගෙන පොඩි විවේකයක් අරගෙන මොනවා හරි තියෙන මොනවා හරි දෙයක් කාලා බීලා හරි කමන්නේ ඊට පස්සේ ආයෙත් වැඩේ පටන් ගන්න. අන්න එහෙම එතකොට අපි ඉගෙන ගැනීම මේ දේවල් හැඩගස්වා ගන්න කොහොමද හසුරුවා ගන්න කොහොමද කියන. ඇත්තටම කියනවා නම් අපි මෙච්චර කාලයක් දුක් වෙලා තියෙන යමේ අපිට වර්තමානයේදී සිද්ධ වෙන දේ නෙවෙයි. අපි හිතේ ඉතුරු කරගෙන තියෙන දේවල්. එතකොට මට මතකයි අන්න කතාවක් මතක් වුණා. තායිලන්තේ හිටපු කාලේ එක මහත්තයෙක් ආවා. එයා මම කිව්වද මන්ද මේ කතාව? කමන්නේ ආයි කියන. එයා ওই දෙවෙනි ලෝක යුද්ධ කාලේදී ওই හිරෝෂිමා වරුදු පොදු බෝම්බ දාපු කෙනෙක් හරි ඊට සම්බන්ධ කෙනෙක්. මේ මනුස්සයා මාර බයයි. ඇමරිකාවේ කෙනා මාරම බයයි. පස්සේ අපිත් එක කියනවා අජාන් අජාන් හතු පිපෙනවා වගේ. කියනවා මෙයාට නිකන් කලන්තේ වගේ. ඕක තමයි තියෙන ප්‍රශ්නේ. නිින්ද යන්නේ නැහැ. ඉතින් අපිට එක ගියා අජන් සිරිපඤ්ඤෝ කියලා හාමුදුරු කෙනෙක්. එයා ස්පිරිතාලේ නැතුව ආසනින් පෙළා. ඊට පස්සේ අපි ගියාට පස්සේ ආයෙත් අර කතාව කියන්න පටන් හදුප වෙනවා වගේ මෙහෙම දැක්කා මෙහෙම මෙහෙම පේනවා ඔක්කොම ඔක්කොම කොට නැගිටි ටික පිච්චිලා යන්න ගියා අලු වුණා බ්ලා බ්ලා බ්ලා ඊට පස්සේ අජාන් අහන්න පටන් ගත්තා දැන් ඔයා ඉතින් දැන් වෙන රටක ඉඳලානේ ආවේ මේ රටට කොච්චර කොච්චර ලැගේජ් අරන් ආවද කියලා මනුස්සයා ඉතින් ඊට පස්සේ කියන්න පටන් ගත්තා මම එච්චර දේවල් පාවිච්චි කරන්නේ නැහැ නේ හාමුදුරනේ මත් හාමුදුරු කෙනෙක් වගේ තමයි මහා ගොඩක් දේවල් මට නැහැ පොඩි බෑග් එකක් විතරයි තියෙන්නේ. නමුත් අජාන් ගත්ත කට්ටම කිව්වා ඒ වුණාට ඔයා ඔයාගේ ඔයා ලොකු බරක් අරන් ඇවිල්ලා තියෙනවා. අර ආයෙත් ප්‍රශ්නයක් ඇහුවා ඒ මොකද කියලා. අන්න එතකොට හාමුදුරුවෝ කිව්වා අර අතීතයේ වෙච්ච දේවල් ටික වතම අරන් යනවා නේද? අන්න ඒක කියපු ගමන් එයා පොඩ්ඩක් කල්පනා කරන්න ගත්තා. ඇත්ත එහෙම කතාවක් තියෙනව නේද කියලා. ඉතින් ඒ වගේ සිද්ධියක් අම්මේ අපේ ජීවිතේ තියෙන්න පුළුවන්. ඒක හින්දා අපිට අර අතීතයේ වෙච්ච දේ අතීතයට දාන්න පුළුවන් නම් මේක අතීතයේ වෙච්ච දෙයක් කියන එක නැවත නැවත හිතන්න පුළුවන් නම් හිත ඒක අහනකම් ඒ දේවල් ටික ආයේ හිතට එන එක නතර වෙලා යනවා. මට මතකයි ඔය කියන වගේ අවුලක මම හිර වෙලා හිටිය තායිලන්තේ හිටපු අවුරුද්දක් විතර. හම්දුරු කෙනෙක් මට ගොඩක් කරදර කරා ලංකාවේදී. බණ කියන්න ගිහිල්ලා මං කියපු බණ ඔක්කොම ටික අනිත් පැත්තේ හරවලා ගහලා මට ඉන්න තිබ්බ කාමරෙදි නැති වෙලා මොනවද ප්‍රශ්න ගොඩක්. කොහොම හරි උන්වහන්සේ ගැන මට හරි අමනාප හිතක් තිබ්බා. ඒ හිත නැවත නැවත එන්න පටන් මට හිතන්න එකක් නැති වුනහම ඕක ඇවිල්ලා නිකන් ප්ලේ වෙන ගතියක් තියෙනවා. පුරුද්දක් වගේ. පස්සේ හරි අමාරු වුණා ඒකෙන් අයින් වෙන්න. අවසානයේදී මට පුළුවන්කම ලැබුණේ කොහොමද? මේක අතීතයේ දෙයක්. මේක ගැන දැන් මං හිතුවට ඇති පළක් නැහැ කිය. හිතුවට පස්සේ එහෙම තේරුම් ගත්තට පස්සේ ඒක අයින් වෙන්න ගියා. එතකොට වර්තමානයේදී මම ඇත්තට මේ කලේ මොකක්ද කියන එක තේරුම් ගත්තට පස්සේ හරියටම කියනවා නම් 30ට ආවට පස්සේ ඒ දේ නැති වෙලා යන පටන් ගත්තා, දී වෙලා යන පටන් ගත්තා. හැබැයි ඒක එකපාරක් කළා කියලා නතර නොවෙන්න පුළුවන්. ඒක අපි මේක හිතාමතාම හිතපු වාර ගණනක් ඇති. හිතාමතාම හිත හිතා හිතට පොහොර දාපු වාර ගණනක් ඇති. සමහරක් වෙලාවට ඊට සමාන විදිහේ වාර ගණනක් ඉති හිතන්න. නැත්නම් ඒක අයින් කරන්න උත්සාහ කරන්න ඕන එහෙම අවස්ථාවක් තියෙනත් පුළුවන්. ඒකින්ද අර වගේ දේවල් අර වගේ විදිහට මේක අකුසලයක් කියලා හිතන එක ඊට පස්සේ මේක අතීතයට ආйти දෙයක් කියලා අන්න ඒ විදිහට සැලකන එක නැවත නැවත පුරුදු කරන එක හොඳයි ඔය කියන අවස්ථාවම මුලදී. හොඳයි? හොඳයි ස්වාමීනි බොහොම පිං බොහොම පිං ස්වාමීනි. තරසරණයි. ආ ගීතික අහන්න ඔයා සනසනේ අපේ අයියාගේ වයිෆ් අර අයියා නැතුවි මාස දෙකකට කලින් එයා ආදිකාරී. එහෙම එහෙම. අහන්න. පෙරවන් සර්ණයි ස්වාමීන් වහන්සේ සංසන් නෑම. මම ගිය සතියේ වහන්සේලාගේ මේ වැඩසටහනට ඇහුම්කන් දුන්නා. එහෙමයි. එහෙමයි. මන්ටත් ලොකු මාතාවක් තියෙනවා භාවනා කළ සිත එක්තෙන් කරගන්න. ඒකට මූලිකම අඩිතාලම දාගන්නේ කොහොමද කියලා වහන්සේගෙන් අහන්න. එහෙමයි. එහෙමයි. ඔක්කොටම කලින් කොහොමද ඔබතුමිය හොඳින්ද? හොඳින්. අපි මෙහෙම දවසකට අපට භාවනාව වෙනුවෙන් පරියන්කේට හෝ සක්මනට වෙනස් කරන්න පුළුවන් වෙලාවක් අරගෙන උදේට හරි හවසට හරි විශේෂයෙන්ම උදේම හෝ හවස හරි හොඳයි. දවාලේ වගේ පුළුවන් නම් ඒක කමන්නේ. අරගෙන හවස් කාලේ තමයි ස්වාමීන් වහන්සේ මම උදේට වැඩට යනවානේ ඔෆිස් යනවා උදේ කාලේ. හවසට තමයි ගෙදරට එන්නේ. එහෙමයි. එහෙමනම් ඉතින් ඔය වැඩ කරලා ඇවිල්ලා ටිකක් පොඩ්ඩක් කොහොමද කියන්නේ ඇඟ ඇඟ පිරිසිදු කරගෙන පොඩ්ඩක් නිදහසේ පිරිසිදු විදිහ සහැල්ලු විදිහ ඇඳුමක් ඇඳලා අස්තනක පොඩ්ඩක් වාඩි වෙලා මොහොතක් අපි ඉන්න ප්ලෑන් අර දවසේ තියෙන දහසකුත් එකක් දේවල් කරලා කටයුතුත් එක්ක හිත එහෙම දුවන දේවලුත් එක්ක මොනවා හරි කමන්නේ ඒ දේවල් එක හිටපු අපිට මොහොතක් නිදහසේ ඉන්න ඕන කියලා මොහොතක් නිදහසේ ඉන්නවා කියන අදහසින් කැමති තැනක පොඩ්ඩක් වාඩි වෙන්න. මේක පොළොවේ යම් කෙනෙක් වාඩි වෙන්න පුටුවක නම් පුටුවක එහෙම කැමති එකක් ඒක ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ එක මොහොතක් අම්මේ පොඩ්ඩක් ඉන්න බලන්න ඉන්නකොට අම්මට තේරේ සමහරක් වෙලාට හිත එහෙම යනවා. එහෙම නැත්නම් සද්ද බද්ද ඇහෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් ශරීරයේ මොන හරි දේවල් තේරෙන්න පටන් ගන්නවා. ඔන්න ඔය වගේ දේවල් එන්න ගනී. ඒ අතරින් අම පොඩ්ඩක් බලන්න හිත එහෙම යන එකත් එක්ක ඉන්න එකද ලේසි සද්ද ඇහෙන බැහැන එකත් එක්ක ඉන්න එකද ලේසි මේ ශරීරයේ තියෙන දේවල් එක්ක ඉන්න එකද ලේසි කියලා පොඩ්ඩක් තේරුම් ගන්න බලන්න. අන්න එහෙම වෙනකොට අපි වර්තමාන මොහොතට කොහොමද ඉන්න පටන් ගනීවි සිහියට එන්න පටන් ගනීවි කොහොමද වගේම සිහියට ගරු කරන්න පටන් ගනීවි ඉතින් ඒත් එක්ක මට සද්දබද්ද නම් වැඩිපුර ඇහෙන්නේ වැඩිපුර ප්‍රකට වෙන්නේ ඔබතුමියගේ හිත નિરાයාසයෙන්ම වගේ මේ පැත්තට නැඹුරු වෙන්න ගනීවි ඒ තියෙන සද්දේ ඇහෙන්න දෙන්නවා වගේ ඒ කියන්නේ ඒ සද්දයට කරදර කරන්න දෙන්නේ නැහැ කරදර කරන්න යන්නේ නැහැ ඒ වෙනුවට ඒකට ඇහෙන්න දෙනවා ඒකට අතපොවන්නේ නැතුව මම මගේ පාඩුවේ ඉන්නේ. ආන් ඒ වගේ දෙයක් කරගන්න පුළුවන් වෙන විදිහ හිතක් හදා ගන්න පුළුවන් වෙයි. එතකොට අම්ම මේ කරන්නේ හරියට අර ගහක් කපන්න කලින් ගහ වටේ තියෙන අතුපතර ටික සුද්ධ කරනවා වගේ වැඩක්. ඉතින් අන්න එහෙම වුණාට පස්සේ අපිට ඊළඟට අපේ ශරීරයට එන්න පුළුවන් වේවි. හිතේ මේ දුවන එක තේරුණාම ඊළඟට තේරෙයි හිත දුවන එකට වඩා මේ ශරීරයට වෙලා කොහේරි තැනකට වෙලා ඉන්නේ ඊට වඩා මට ලාභයි ලේසියි. අන්න එහෙම වෙනකොට භාගධා ශරීරයේ තේරෙන්න පුළුවන් නැත්නම් තමන්ගේ වාඩි වෙලා ඉන්න ඉරියව්ව තේරෙන්න පුළුවන් ඊළඟට එහෙම නැත්නම් හුස්ම තේරෙන්න පුළුවන් මට මතකයි ඒ කාලේ භාවනා වැඩසටහන් කරනකොට මම ඇත්තන්ට කියනවා පොඩ්ඩක් බලන්න වටපිට සද්ද අහගෙන ඉන්න කියලා කියන හිතාමතාම. ඊට පස්සේ කියනවා මොන සද්දද ඇහෙන්නේ දුර සද්ද නම් දුර අහගෙන ඉන්න. ඊට පස්සේ පොඩ්ඩක් බලන්න ළඟට එන්න. අන්න ඒ වගේ කියලා. ඊට පස්සේ කියනවා තමන්ගේ ශරීරයේ මොනවා හරි කොටස් තියෙනවද කියලා පොඩ්ඩක් බලන්න කියලා. හිස නම් හිස ඊළඟට බෙල්ල ඊට පස්සේ උරහිස අත් දෙක ඊළඟට කොන්ද අපුව බඩ කකුල් යටිපතුල් අන්න ඒ වගේ දේවල් වලට චුටි චුටි චුටි චුටි අවධානය යොමු කරන්න කියලා කියනවා කොහේ හරි දැනෙනවද තේරෙනවද කියලා. ඉතින් ඒත් එක්ක කරන්න පුළුවන් තරම් අවධානය තමන් ගාවට ගන්න තමන් ළඟට කිට්ටු කරගන්න අර රොක් කරනවා කියලා වචනයක් තියෙනවා සිංහල භාෂාවේ. අන්න ඒ ඒ එහෙම දෙයක් කරන්නයි ඒ විදිහට කියන්නේ. ඊට පස්සේ ඉතින් එයාට ආනපානෙ තේරෙනවා නම් හුස්මක් තේරෙනවා නම් ඒ හුස්මත් එක්ක මොහොතක් ඉන්න හිත හදාගන්න කියලා කියනවා. එහෙම නැත්නම් හිත තුනනවා නම් දුවන එක දුවපුවාමයි ප්‍රශ්නයක් නෑ ශරීරයේ කොහේරි තේරෙනවා නම් ඒ ඒ තේරෙන තැන තමයි ආරක්ෂක ලක්ෂය නැත්නම් ආරක්ෂාවට තියෙන දේ ශරීර ඊට දුවන එක දුවනවා ඉවට කමක් නෑ ඒ ඊට දුවන එක දැනගන්නවා නමුත් අර ආරක්ෂිත තැනටත් එනවා එහෙම නැත්නම් ඒ ආරක්ෂිත තැන දැක දැක දුවන එකක් දකිනවා අන්න ඒ වගේ තැනකට හිතපත් වෙන්න පුළුවන් ඉතින් ওই වගේ දෙයක් කරන්න ටික දවසක් යන්න පුළුවන් ඒකින්ද භාවනාවම් මේ පුළුවන් තරම් එහෙම පුරුදු කරන්න බලන්න ඊළඟට විනාඩි 5ක් විතර පුළුවන් නම් ඊට වඩා වැඩි නම් හොඳයි. සක්මන් කරන්න පුළුවන් නම් හොඳයි. පොඩි ප්‍රමාණයක් අඩි 10ක් විතර ඇවිදින්න පුළුවන් නම් ඒ ඇති ඉතින් ප්‍රමාණවත් චුට්ටක් හිමීට හිමීට ඇවිදින්න බලන්න. ඇවිදින ගමන් පළවෙනියෙන්ම එක කකුලක් අරගන්නකො මම කියන හන්දම එක කකුලක පළවෙනිම ඒ කකුල පොළවේ වැදින්නේ කොහෙද කියලා හොඳට නොටිස් කරගන්න බලන්න. පළවෙනිම වැදෙන හැටි විතරක් හොඳටම ඇති. අනිත් හැන්වලදී කුලේ ඒ අඩිය බිම වදිනකොට හිත එහෙම දුවන්න පුළුවන්, ඒක දේවල් වෙන්න පුළුවන්, ඇහෙන්න පුළුවන් ගාණක් නැහැ. ගණන් අර පළවෙනියෙන්ම හිත අර පළවෙනියම කකුල වදින තැනක් තියෙනවා කියන්නකෝ වම් කකුල කියන්නකෝ වම් කකුලේ නම් ආන් ඒක දැනෙන මේ මොහොතේදී විතර පොඩ්ඩක් එතනට එන්න බලන්න. ඒක දැනගන්න බලන්න. අනික හැම වෙලාවකම හිතට ඔහේ යන. කිසි ප්‍රශ්නයක් නැහැ. එයා තීරුක්කතට පස්සේ කාලයක් යනකොට හිත යන එකට වඩා අර වගේ නිදහස් තැනකට වෙලා ඉන්න එක ලේසි කියලා හිතම එයි යොතනට. හිතම කිත්තුවේ. හිතම ඊට පස්සේ යෝජනා කරයි මේ තියෙන සිහිය මේ තියෙන අවධානය තව ටිකක් වර්ධනය කරගත්තොත් හොඳයි කියලා. අන්න එහෙම වුණාම අපිට තව ටිකක් ওই කියන සිහිය දියුණු කරගන්න පුළුවන් වෙයි. ඒත් එක්කම මේ සාමාන්‍ය ජීවිතයේ දේවල් පවා අපිට ගොඩක් විසඳ ගන්න පුළුවන් වෙයි. අහුගිය ටිකේ ওই විදිහටම භාවනාව ගැන ඇහුවා ওই ආයුර්වේද ડોක්ටර් කෙනෙක්. එයාට කිව්වට පස්සේ එයා මට කියනවා "හාමුදුරනේ එයා කියන හාමුදුරනේ මගේ මේසේ ඊට කලින් පිළිවෙලයි කිව්වා. නමුත් පිළිවෙලක් නැහැ මට ඕන විදිහට දේවල් ගන්න මම මේසේ හදාගෙන තියාගෙන තිබ්බයි කිව්වා. ඒ වුණාට දැන් මට හිතෙනවා ඊට වඩා පිළිවෙලකට තියන්න පුළුවන් මේ. අන්න ඒ වගේම අපි භාවනාව නිතර නිතර පුරුදු කරගෙන යනකොට අපේ ජීවිතේ පවා යම් යම් විදිහට පරිවර්තන සිදු වෙන පටන් ගන්නවා. එතකොට දේවල් අපිට අපි දැක්ක නැති දේවල් දකින්න පටන් ගන්නවා විශේෂයෙන්ම අපි හිතමුකෝ සමහර සමහර කාරණා දිහා අපි මෛත්‍රියෙන් කරුණාවෙන් මුදිතාවෙන් උපේක්ෂාවෙන් මෙච්චර කාලයක් දැක්කේ නැත්නම් පසු කාලීනව හිතන්න පුළුවන් මට මෙහෙම හිතන්නත් පුළුවන් මේක කියලා. උදාහරණයක් ඇරෙට අපි හිතමුකෝ දරුවෙක් අඬනවා කියන්නකො උදාහරණයකට පූසා අඬනවා කියන්නකො එතකොට පූසා අඬනකොට අපි ඊට කලින් කරේ සිවු කියලා එළඹුව එක නම් පස්සේදී අපිට හිතෙන්න පුළුවන් නෑ මූ කෑ ගහන්න මොකක් හරි හේතුවක් ඇති කියලා. බලනකොට සමහරක් වෙලාවට අපි තියපු හැම එකට කූඹියවිලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වතුරේක හිඳිලා වෙන්න පුළුවන්. වතුර ඉවර වෙලා වෙන්න පුළුවන්. අන්න ඒ වගේ මම හිතන්නේ මේක උදාහරණයක් කිව්වේ. අන්න ඒ වගේ යම් අපි අර හිතන අපි හිතලා තියෙන දේවල් වලට අලුතෙන් හිතන්න කෝණ අපිට හදලා දෙනවා. ඒ කියන්නේ සිතුවිලි වැඩි කරනව නෙවෙයි මේ. නමුත් ධර්මානුකූල විදිහට දකින්න අර මෛත්‍රිය පැත්තෙන් කරුණාව, මුදිතාව, උපේක්ෂාව පැත්තෙන් දකින්න අපේ හිතේ දොරවල් ටික ඇරලා දෙන්න පටන් ගන්නවා භාවනාව. ඒත් එක්ක අපි බොහොම අර සකසුරුවම් කරන ඇතු බවට පරිවර්තනය වේවි. දේවල් බොහොම පිළිවෙලකට තියාගන්න බවට පරිවර්තනය වේවි. ඒත් එක්කම සමාජයේ අයට ආශ්‍රය කරන්න බොහොම ලේසි අය බවට පරිවර්තනය වේවි. කියන්නේ අර බොහොම අමාරු අර ඩිෆිකල්ට් වගේ නැතුව එහෙමයි බොහොම බොහොම ලේසියෙන් සමාජයට ජීවත් වෙන්න පුළුවන් අඩුයි බාට පරිවර්තනය වෙයි. අන්න ඒ වගේ ලොකු වෙනසක් වෙනවා. ඉතින් භාවනාව තුළ නිතර නිතර පුරුදු කරන්න බලන්න පොඩ පොඩ හරි කමන්නේ ඒත් එක්කම ඒ කරන පොඩ හරි කමන්නේ යම පොතක් අරගෙන කරුණාකර ලියන්න. මේක නම් මම කියන්න ඕන අද භාවනාවට මොකද්ද මම කළේ? අද ඇතර මොකක්ද උනේ කියන එක හොඳට ලියන්න. විනාඩි 5ක් වුණාට කමක් නෑ. අර මහසමහසල කියන්නේ ඔව් තප්පර 20 උනක් කමක් නෑ කියලා. ඒකෙන්ද ඒ පොඩ්ඩ හොඳට විස්තර ඇතුව ලියන්න බලන්න මතක හැම එකක් එක්කම. ආන් ඒකෙන් අපමට ගොඩාක් ලොකු ප්‍රයෝජනයක් ලැබෙවි කියලා මම ප්‍රාර්ථනා කරනවා බලාපොරොත්තු වෙනවා. හොඳයි සයන්නාද තේරලා සරණ වහන්සේට ගොඩාක් පිං. හොඳයි මම කරලා බලන්න හොඳයි. අරුණී කියපු එකට චූටි කතාවක් සම්බන්ධ කර කියන්න අවසරද? අනිත් අයට මම කියන්නේ ඔව් කියන්න ඒ අරුණී දැන් ඔය ප්‍රශ්නේම මේ ඇත්ත වශයෙන්ම මටත් තිබුණා දැන් මමත් මේ නැචරලි දැන් මටත් ඔළුවට මොනා හරි ආවහම ඕක ගිලගෙන ගිලගෙන යනවා සෑහෙන වෙලාවක්. ඔව් ඒක තමයි. කන්ට්‍රෝල් කරන්න බැරුව. දැන් විශේෂයෙන් මම අහුගිය අවුරුදු 5 මේ පිටරට වැඩ කරේ නිකන් ඔෆිස් සයිට් වලට ගිය වෙලාවෙ ඉඳන් පහට එළියට ඇවිල්ලා රෑ 7-8 වෙනකන් මගේ ඔළුවේව වැඩ කරනවා. ඉතින් ඒක මේ ඇත්තටම හරිම අන්කන්ට්‍රෝලබල්. ඊට පස්සේ මම පස්සේ කාලෙක ඕක ගැන ඇහුවා මේ අපේ චන්දරත්න ස්වාමින් වහන්සේගේ මීත්‍රිගල ගිය වෙලාවේ. ඔව්. එතකොට ස්වාමින් වහන්සේ මට කිව්වා මේ මෙහෙමයි ඕක කරන්න ක්‍රම දෙක තුනක් තියෙනවා. එකක් බලහත්කාරයෙන් වගේ එහෙම හිත ආවහම එළියට දාන්න කිව්වා මේ හිස් ආකාශයේ දෙස බලන්න කිව්වා. ගස් විහා මොකුත් තෝට් එකක් නැතුව. එහෙම හිත එළියට දාලා නිකන් ඕපන්ලි බලන්න. එතකොට ඒක හරියනවා කිව්වා. එහෙම නැත්තම් තමු කැමති එක්කෝ පොතක් බලන්න try කරන්න සින්දුවක් බලනවා නම් මොකක් හරි කැමති දෙයකට හිතේ දාන්න කියලා කිව්වා. ඉතින් මම හැබැයි එහෙම කරගෙන යනකොට ඒක හරි ගියා. මොකද මේ මාත් එක්කම කතෝලික මගේ යාළුවෙක් ගියා. එයා කිව්වා එයාට සුයිසයිඩ් තෝට්ස් එනවා. ඉනියා බිස්නස් කරන එක්කනේ. එතකොට ස්වාමින් වහන්සේ දුන්නා මේවා එක තමයි එයාගේ බිස්නස් ප්‍රශ්න ඕ සුයිසයිඩ් කරනවා කියලා වට හිතන වෙලාවේදී ඔක සිටිවිල්ලක් කියලා නිකන් හිත එළියට දාලා තමුන් කැමති එකකට දාලා ඒකෙන් එළියට එන්න බලන්න කිව්වා මේ ඕක කරලා බලන්න සති 3 4ක් තියෙනවා. දැන් අර හිත ස්ලෝ වෙනකොට ටික ටික දැන් මේක සිටිවිල්ලක් නෙමෙයි එන්නේ කියලා අර ඔයා කියන වගේ මොකක් හරි පරණ ප්‍රශ්නයක් මොකක් හරි සංගාල සිටිවිල්ලක් විදිහට ඒක නිකන් අවොයිඩ් කරන්න පුළුවන් ශක්තියක් හිතෙන් ආවා. මේ මම අස්සන් මේක දැනගන්න මට එක්කෙනෙක්ව මේක මේ මොලේ ක්‍රියාකාරීත්වය කියලා. දැන් මම දන්නේ අපේ වෛද්‍ය ශාස්ත්‍රයා ඉන්නවනේ. යාළට කියත හැකි මේ මේක මොලෙල්ලු ඔය වැඩේ කරන්නේ. දැන් අපි යමක් පෙන්ඩින් තිබ්බහම ඒක මේ මේ බ්‍රේන් එකෙන් හදනවලු ඒක සෙටල් කරන්න. මම දන්නේ නැහැ ඒක ඇත්තද බොරුද කියලා මට කවුරු හරි එහෙමත් අදහස එහෙමයි ඕක වෙන්නේ කියලා කිව්වා. කාට හරි අදහසක් දක්වන්න පුළුවන් ඒකට කැමති කෙනෙක්. ඒ අපේ ડોક્ટર ඡායා ඉන්නවනේ. ડોક્ટર ඡායා ඉන්නවද? අර ડોક્ટર බුද්ධිගේ යාළුවා ඉන්නව නේද? නැද්ද කොහෙද? ඒ දැන් දැන් නිමල්ට ඕක හරි ගියේ කොයි විදියට මොකක් කරලාද? මම ඇත්ත වශයෙන් ඊට පස්සේ කරේ දැන් ඇවිල්ලා දැන් ඔළුව ඔෆිස් එකේ එළියට අපි සයිකලින් එළියට එනකොට ප්‍රශ්න 1000ක් ඔළුවේ තියාගෙන ඒක වැඩ කරනවා වැඩ කරනවා එක්කෝ ඇඳේ ඉඳගෙන සිතුවිලි නැති thoughts නැතුව මේ ඉන්න බලනවා දැන් එතකොට හිත පොඩ්ඩක් දාලා දැන් ඊයේ මොකක් හරි ගස් දිහා හරි ආකාශ දිහා හරි බලන ගමන් හිත දෙන්නම බලන ඉන්න බලනවා මෙහෙම එකක් තියෙනවා මල්ලී දැන් ඔය මේ ඒ සිතුවිලි කියනවා දැන් අපිටම අපි ඇහෙන් දකින රූප අපි ගොඩක් වෙලාට බාහිර කියලා ගන්නවා. ශබ්ද බාහිර කියලා ගන්නවා. රස ඒ ඔක්කොම බාහිර කියලා ගන්නවා. නමුත් සිතට එන සිතුවිල්ලන් බාහිරයි කියලා ගන්න අපි ලෑස්ති නෑ. අපි ඒව හිතලා අපි කියලා. ඔතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ සිතුවිලි බාහිරමයි. ඒවා අපි එකක්වත් අපිටයි කියව නෙවෙයි ඔක්කොම අර කියන මායාවේ දන කියලා. ඒවා යාටයි කියවා. අන්න එතන අර ඒ සිතුවිලි මේ ප්‍රශ්නේ. ඔක මගේ කියලා ගන්න තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මට හිතෙන් මේකයි ක්‍රීඩාව කියලා. රූපේ දැන් අපි හිතමු අපිට දකින්න ආස නැති රාගයක් ඇති වෙන රූපයක් නම් අපි කහක බලා ගන්නවා. ඒකට පිච්චර යන්නේ නැහැ. ඒ පැත්තේ අපි මොකරි බෝඩ් එකක පිච්චර ගැන විමසන්නේ නැහැ. මේක ඕන නැති එකක් කියලා හිතනවා. නමුත් හිතට එන සිතුවිල්ල කියන එක බාහිරයි කියලා ගන්න ක්ලාසි නැහැ. ඒක බාහිරමයි. සිතුවිලි. අපි හිතන ඒ සිතුවිලි අපි කියලා. අර ඒක ඒක අර අන්නේ ඒක අර එකම අර කියන අහස දිහා බලාගෙන දස්කොලන් දිහා බලාගෙන අර සන්නාසේ උපක්‍රමයක් දෙන්නේ. ඒකට අර යන්න දෙන්නේ. ඒකයි ඉන්වන්ස උපක්‍රමයක් දීලා තින්නේ. ඒ වෙන්නේ පෞද්ගලිකව නෙවෙයි යන්නේ. අර ඒකත් එක්ක අපි තව අතින් දාපු හිතේ ගොන්නක් තියෙනවා මේක මගේ හිතට එනවා මේක එන්න බෑ මේක පවතින්න බෑ මට මේක වෙලසක් අන්නේ ටික තමයි මේ පීඩාකාරී වෙන්නේ මට හිතෙන්නේ ඒ ඒක තමයි පීඩාකාරී ඒක හරි ඔව් ඒක තමයි. ඒක තමයි. හරියට හරි ඒක තමයි. ඔව් මොකද අර ඒක අරකත් බාහිරමයි. අර එක ගණන්ත කිව්වොත් අස්කොලන් දිහා බලාගෙන එහෙම කරන්න ඒක මොකද ඒක යනවා ඊට පස්සේ ඒක යනවා කියන එක දන්නවා. බාහිර දෙයක් නේ. අර ඒක දෙන්න ඒවල් තමයි පීඩාව තියෙන්නේ ඊට පස්සේ. මොකද විතර්කේ විතර්කයක් දානවනේ. අන්න ඒකයි. හරි හරි හරි හරි. ඕ ඒක ඒක හරි සම්පූර්ණයෙන් හරි රංජනී. අනේ බොහොම පිං ආ බොහොම පිං. මේ නිමල්ටත් බොහොම පිං. ආවද මගේ මේ බොස් කෙනෙක් හිටියා එයා සුදුෙක් කෙනෙක්. උගෙන එයා කරන්නේ හරියට පහට වැඩ ඉවර නම් චුක් ගාලා වීඩියෝ එකක් දාගෙන එයා මේ මොකක් හරි එයාගේ කම්පියුටරේ ෆිල්ම් එකක් හරි සින්දු අහනවා වගේ ටග් ගාලා ඒකට යනවා. ඉතින් මම ඇහුවා මොකද කියලා මේ ඔක්කොම එතකොට මේ ඔළුවෙන් යනවා කිව්වා ඊට පස්සේ මම ගෙදර යනකොට යන්නේ මේ මියුසික් එකෙන් හරි ෆිල්ම් එකෙන් හරි ඒ මතකයෙන් කිව්වා මම හිතන්නේ ඒක ප්‍රායෝගිකව හරි දැන් ඊට පස්සේ අපේ බ්‍රේන් එකට එන්නේ අර ස්වාමීන් වහන්සේ කිව්වා වගේ ක්‍රිකට් හරි කමු කැමති දෙයක දෙයක් තමයි චූටි වෙලාවක් ඔළුවේ රැඳි රැඳි තියෙන්නේ අර අප්‍රසන්න සිතුවිල්ල යනවා වගේ කතිය ඔව් ඒක අර අනේ බොම්බින්නා බොම්බි උපමා කියන රැනේ ඇණේකින් ගහලා තව ඇණේකින් ගහලා හින් කරන වගේ කියලා ඒ වගේ කටයුතු කරනවා. ඔව් ඔව්. ඔව්. දැන් අපේ ස්වාමීන් වහන්සේ දැන් සම්බන්ධ වුණා වගේ ආයේ සානන්ත දැන් ඔය මේ මේ අපි දැන් අද කතා කරන්නේ මේ දිගටම ඇත්තටම අද හොඳ ප්‍රශ්න මේ මේ අපි කතා කරන්නේ හිතුවේවත් ඇත්තටම කතා කරුණා. මං හිතන්නේ සමහරවිට මේ සීය දියුණු කරන එක දැන් මේ පරයන්කේ සක්මණේ අමතරව මේ එදිනෙදා ජීවිතේ දැන් අපිට අපි දැන් කුස්සිය වැඩ කරනවා වැඩ කරන අපි තුමු දැන් අපි උඩ කයේ සීය පිටවන කයට තියාගෙන ඉන්නවා කියලා අදහසක් තියෙනවා ඉතින් ඒක විටි විටි එන එකක් වෙනවා අපි තුමු අපි දැන් කුස්සිය වැඩ කරන ගමන් අපි එළවලු කපනවා තමන්ට ඊට පස්සේ ඔළුවේ ප්ලෑන් එක ඊගාට පොල් ගන්න තියෙනවා ඊගාවට මේ මොනවා හරි මොනවා හරි වැඩ අර එක එකට පයින් පයින් පයින් පයින් ගතිය එතකොට ඉතින් ඒ එක පිළිපීඩන් නැහැ නේද? එතකොට ඒතර සමහර සීලයෙන් ලැබෙන අනුග්‍රහය එහෙම වෙන්න පුළුවන්. එතකොට අර අර ඒ වැදී ඒ ඒ ඒ එකින් එකට එකින් එකට එකින් එකට ඔබකට ඔබට අර සද්ද ගැන කිව්වා. ඒක හරි ඒකත් හරි මේ වටින එකක්. අර ඒ වැදී අර පයින් පයින් පයින් පයින් එකේදී ඒක හොඳට පැහැදිලිවත් පේන මේ හිත යනවා දැන් මේකට දැන් යනවා මේකට දැන් යනවා මේකට. සමහරට ආසාව තියෙන තැනක නතර වෙලක් ඉන්නවා. ඒක අභිනන්දනය කරනවා. ඉතින් ඕ මොහ මොහම යන ගමනක් තියෙනවනේ. කුස්සිය වැඩවලදී අපිට විශේෂයෙන් ගෑනු හැටියට එතකොට අර සිහිය කොහොමද සනස ප්‍රක්‍රියාත්මක වෙන්නේ? ඇත්තටම මේ ඔය ඔය යන එක කොහොම තේරෙනවා නම් එහෙම යනවා කියලා අපි කරන වැඩේ දන්නවා නම් ඒක ඇත්තටම කියන්න ඕන සිහිය තමයි. ඔව් එහෙමයි. නමුත් අර අපි හිතන විදියට හංගින විදියට සිහිය තුල මොකද්ද අර කුසල සහගත විතරක් බවක් මං හිතන්නේ අපි බලාපොරොත්තු වෙනවා. ඕකයි සිහියේ තියෙන සුවිශේෂත්වය, විශේෂත්වය. ඇත්තටම සුවිශේෂත්වය. සිහිය තුලට සිහිය කියන එක හරියටම කිව්වොත් එහෙම ලයිට් එකක්. නිකන් උදාහරණයකට ගත්තොත් ඒ ලයිට් එකට මොකද ලයිට් එකක් කියලා කියන්නේ ඒකට හොඳ දෙයක් පේනවා ටෝච් එක ගහලා බලනකොට නරක දෙයක් පේනවා. අන්න එහෙම ස්වභාවයක් ඒ වගේ දැන් අපි දෛනික ජීවිතේ වැඩ කටයුතු කරනකොට තේරෙන්න පුළුවන් සිහිය තියෙනවා නම් තේරෙන්න පුළුවන් ඒ දේවල් අපි අර ඉමෝෂනලි අල්ලගන්නවද හැඟීම් බර භාවයකින් ඒවා අල්ලගන්නවද ඒවා ස්පර්ශ කරනවද එහෙම නැත්නම් ඒ දේවල් ටික එහෙම නැතු උපේක්ෂා සහගතව අල්ලගන්නවද කියලා. එතකොට උපේක්ෂා සහගතව ඒ දේවල් ස්පර්ශ කරන එකේ සහ හැඟීම්overline ස්පර්ශ කරන එක අතර යම්කිසි පරතරයක් තියෙනවා. ඇත්තටම කියනවා නම් ලොකු පරතරයක් තියෙනවා. මෙහිය තියෙනවා නම් විතරයි අපිට තේරෙන්නේ මම මේක මේ අල්ලන්නේ හැඟීම්overline. එහෙම නැත්නම් මේක උපේක්ෂා සහගතවයි කියන්නේ. මෙහිය නැතිනම් අනිවාර්යයෙන්ම කොහොමදත් ඕකේ තුල තියෙන ඒ ඒ ඒ ඒ ස්වභාවයන් ටික අපිට ඇත්තටම තේරෙන්නේ. දැන් අර අර ඉස්සෙල්ලා අර අමහම් ප්‍රශ්නෙදත් වගේම ඒ වගේ කාරණාවල් හෝ මොනවා හරි කමක් නැහැ අපේ හිතේ පළපදියම් වෙන්නේ ඕක මම මගේ මගේ ආත්මය කියන හැටියට ගත්තාමනේ. ආත්ම සංඥාවකට වැටුනහම එතකොට ආත්ම සංඥාවකට ගන්නේ ඇත්තටම කියනවනම් ඔය කියන වචනත් එක්ක නෙවෙයි අපි. බුදුහාමුදුරුවෝ මේක විස්තර කරන්න අර බබාගේ භාෂාව පාවිච්චි කරනවා වගේ කටුකුරුන්දේ සංසි කියනවා වගේ භාවිතා කරනවා මේකට භාෂාවක් මේක මම හැටියට ගන්නවා මගේ හැටියට ගන්නවා මගේ ආත්මය හැටියට ගන්නවා කියලා. එතකොට මේක ඇත්තටම අපි අල්ලගන්නවා මම හැටියට අල්ලගන්නේ අර හැඟීම හින්දා. එහෙමයි. එතකොට මේක මේක මේක ඒ විදිහට මං තුල නැත්තම් Taman තුල හිර කරගන්න බලන්නේ අර ඒ හැඟීම් බර භාවයත් එක්ක. නමුත් සිහිය තිබුණා නම් ඔය කියන හැඟීම් බර භාවය තේරෙන්න ගන්නවා වගේම අපි ඒ හැඟීම් බර භාවයෙන් ඉවත් වෙනවා. මොකද අපි දන්නවා මේකට මේ තියෙන හැඟීම කියන එකයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. ඒක ඒකයි අපි මේකට ගැට ගහලා තියෙන එක මේක තොණ්ඩුව, ලනුව කියලා. අන්න එතනයි ඔය මම කියන එක න හැංගිලයි. අන්න එතනයි අර මගේ කියන එක මට කියන එක මගේ ආත්මේ නැත්තම් මගේ ජීවිතය කියන එක මගේ ජීවිතයට මෙහෙම වුණා හෝ මෙහෙම වෙනවා මෙහෙම වෙමින් පවතිනවා කියන ආන් ඒ ටික තියෙන්නේ ඔය හැඟීමත් එක්කයි කියලා. ඉතින් අර සාමාන්‍ය ජීවිතයේදී වැඩ කටයුතු කරනකොට අපි සිහියෙන් ඉන්නවා නම් අම්මේ ඔය කියන දේවල් තේරෙනවා නම් ඒ තියෙන සිහිය සමහරක් වෙලාවට අපි හිතමුකෝ ආගන්තුක 100ක් කියලා. ඒ ආගන්තුක 100ට ඔය කියන දේවල් ටික යම් යම් ප්‍රමාණයකින් තේරෙන්න පුළුවන්. ටිකක් වැඩියට විස්තර නැතුව. නමුත් අපි සිහිය කියන දෙයට ගොඩක්ම නැඹුරු වෙන්න මකත්ොත් එහෙම සිහිය කියන දේ ගොඩක්ම විශ්වාස කරලා ඒකම පුරුදු කරන්න ගත්තොත් එහෙම සිහිය කියන එක ඇත්තටම ටෝච් එකක් වගේ දෙයක්. ඒකට කරන්න පුළුවන් එකම එක දේ බලාගෙන ඉන්න එක විතරයි නමුත් අපි මෙච්චර කාලයකට කරලා නැති දේත් බලාගෙන ඉන්න එකම තමයි. මොකද අපි මෙච්චර කාලයකට කරලා තියෙන්නේ එක්කෝ අතීතයට පැන්න එක, එහෙම නැත්නම් අතීතයට පැන්නේ. නමුත් සිහිය කියලා කියන්නේ වර්තමානයේ තුල දිහා විතරක් බලාගෙන ඉන්න. එතකොට මේ වර්තමානයේ තුල වැඩ කටයුතු කරද්දී හිත එහෙම යනවා අපි සිහියෙන් ඉන්නකොට තේරෙන්න පටන් ගන්නවා ඔව් මේ හිත එහෙම යනවා කියලා. ඒ වගේ වෙලාවට අපිටම වැටහීමක් ලැබි අපිටම දැනීමක් ලැබි හිත එහෙමනම් එහි මෙහි දුවන එක නතර කරන්න ඕන දැන්. එච්චරට දුවන එක එච්චර හොඳ නැහැ කියලා. මොකද අපිට පාලනය කරන්න පරිපාලනය කරන්න පුළුවන් සීමාවක් තුළ නම් හිත දුවන එක කමක් නැහැ. නමුත් ඊට එහා ගියොත් තමයි ප්‍රශ්නේ කියලා අපිම ඉගෙන ගන්න පටන් ගන්නවා. අන්න ඒකටයි කියන්නේ සම්පජන්‍ය කියලා. ඉතින් සාමාන්‍ය ජීවිතයත් වැඩ කටයුතු කරද්දී තමන්ගේ හිත අර නතර කරගන්න මම ඊට කලිනුත් කිව්වේ ඒකයි මේ ඒක නිකන් පොඩි ඉඟියක් වගේ ඇත්තටම කියනවා නම් පොඩි නිකන් උඩර වැටියක් අර ඒ ඒ වැඩේ කරනකොට ඒ කරන වැඩෙන් එන සද්දේ අහගෙන ඒ වැඩේ කරනවා වගේ. එතකොට හිත දුවාවි ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ හිත දුවන වෙලාව අපිට තේරිච්ච ගමන් මේ හිත දුවනවා කියලා හිත නතර කරගන්න අපි කව තැනක් තියෙනවා. අපි ගාව ඔබ්ජෙක්ට් එකක් තියෙනවා අරමුණක් තියෙනවා භවනා අරමුණක් තියෙනවා මොකක්ද අර අපි කරන වර්තමාන මොහොතේදී කරන දේත් එක්ක ඒ විදිහට අර මියලිලා ඉන්න විදිහත් එක්ක සමහරක් වෙලාවට අර ඒක ස්පර්ශ කරන විදිය, ඒක අපේ අතට දැනෙන විදිය, ඒව තේරෙන්න පුළුවන්. අන්න ඒ වගේ ගොඩක් වෙලාවට කානුපස්සනාවට අදාළ මොකක් හරි දෙයකට එන්න පුළුවන් නම් හොඳයි. නමුත් මට සමා වෙන්න ඕන මේවා කතා කරද්දී අර ධර්මයේ තියෙන ඒ වගේ වචන ටිකක් මට පාවිච්චි කරන්න දෙනවා. සාමාන්‍ය ලෝකයේදී කියන විදිහක් ගැන ඇත්තටම මට හිතා ගන්න අමාරුයි හින්දා. ඉතින් ඒක හන්දා අර පුළුවන් පුළුවන් තරමක් අර අපිට රැකවරණයේ තියෙන දේක් ලං කරගෙන සිහියත් එක්ක හිටියට කිසිම ප්‍රශ්නයක් නෑ අම්මා මම නම් හිතන්නේ. එතකොට සාමාන්‍ය ජීවිතේ වැඩ කටයුතු කොච්චරක් කළත් කොච්චර දේවල් කළත් හිත එහෙම එහෙ යන්න පුළුවන් අපි දැනගෙනයි. ඊට කලින් නොදැන ගියා වෙන්න පුළුවන්. නමුත් දැන් දැනගෙන යන්නේ. ඒ දැනගෙන යන එකෙත් සීමා සහිත භාවයෙන් අපි දැනගන්නේ. අපි තේරුම් ගන්න. ඒ අතර දැන් ඊට කලින් හිත දුර ගියේ ඒ වගේ භාගදා අපි දන්නේ නැති වෙන්න පුළුවන් කල්පනා කළ යුතු දෙයක් තියෙන්නත් පුළුවන් කල්පනා නොකර යුතු දෙයක් තියෙන්නත් පුළුවන් සමහර අකීට අපි කල්පනා කර යුතු දේ කල්පනා කරනවා කල්පනා නොකර යුතු දේ කල්පනා කරනවා වෙන්න නමුත් සිහිය තියෙනකොට අපි ඉගෙන ගන්න පටන් ගන්නවා මේක ගැන හිතන එක නම් එච්චර හොඳ නෑ ඒක ඕන නැති දෙයක්. නමුත් මේක ඇත්තටම මම පොඩ්ඩක් කල්පනා කරන්න ඕන දෙයක්. අන්න ඒ වගේ. ඉතින් එහෙම වුණාම අර අපි ශාරීරිකව දැන් මේ මේ භවනාවත් එක්ක ශාරීරිකව කායිකව හොඳ සකසුරුවන් භාවයක් arrangement එකක් හදා ගන්න අය වගේම අපි මානසිකව පිහිට ඇතුලේ හොඳ සකසුරුවන් භාවයක් හොඳ ඕගනයිස් එක ගන්න පරිවර්තනය වෙන්න නේද කියලා මම විශ්වාස කරනවා. ඉතින් සාමාන්‍ය ජීවිතයේදී අනිත් එක තමයි බුදුහාමුදුරුවෝ ඒ සම්පජන්‍ය පිබ්බන්න. අර කොහොමද කියන්නේ අඳනේ අඳිනකොට අඳනේ අඳින්න පටන් ගන්නකොට මේ අඳනේ අඳින්නේ කියලා හිතලා අපිට අඳනේ අඳින්න කියලා කියනවා. මට මතක හිටිට මේක මතක් කරලා හිට ගන්නොත් තනිපට සිවුර අඳිනකොට මතක් කරන්න කියලා කියනවා මම මේ තනිපට සිවුර තමයි අඳින්නේ අඳින්නේ කියලා. එතකොට ඒ සිවුර අඳිනකොට හිත එහෙම දුවන්න පුළුවන්. නමුත් මේක පටන් ගන්නකොට හොඳ හොඳ ආරම්භයක් තියලා තියෙනවා හිතට හොඳ හොඳ හොඳ අරමුණක් තියලා තියෙනවා මෙන්න මේකයි මම දැන් කරන්නේ කියලා. අන්න ඒ වගේ ඒ ඒ දේවල් කරනකොට ඒ ඒ දේත් එක්ක ඉන්න පුළුවන්කමක් තියෙනවා නම් ගොඩක් හොඳයි. ඒක තමයි වර්තමානයේ වෙන්නේ. එතකොට අපි ඉගෙන ගනීවි අර මවාගත්ත හිතාගත්ත ලෝකෙක නැතුව මේ මොහොත තුළ ස්වභාව ධර්මයක් එක්ක ජීවත් වෙන්න වගේ. ඉතින් එහෙම වුණත් එහෙම අපි සබහා ධර්මයක් එක්ක ජීවත් වෙන පිරිසක් බවට පරිවර්තනය වෙවි. මොකද සබහා ධම් තුලම මොකක්වත් දෙයක් අල්ලගන්න ඇත්තටම නැහැ. වර්තමානය තුල ඒක තුල තියෙන්නේ අර සද්දයක් හරි කමන්නේ දැන එකක් හරි කමන්නේ හිතිච්ච එකක් හරි කමන්නේ මේ තිබ්බ මේ නැති වුණා. ඉතින් ඔය කියන ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයක් තියෙනවා කියන එක ම නැවත නැවත ප්‍රකට වෙන්න ගනීවි. ඒක අපි අධ්‍යක්ෂින් වලින්ම දැනගන්න පිටසක් බවට පරිවර්තනය වෙවි. ඉතින් සමහරවිට මට කියලා තියෙන මට මතකයි තව ડોක්ටර් කෙනෙකුත් කිව්වා මේ කතා කරපු වෙලාවක යාර බනහහ වැඩ කටයුතු කරනවා කියලා. නරක නැහැ ඒක හොඳයි. ඒකත් හොඳ අදහසක්. නමුත් අර භාවනාවකටම කැමති නම් අර හිතට ඒ වගේ එක ධර්ම කාරණා නැවත නැවත ස්පීඩ් කරගන්න එක සමහරක් වෙලාවට කරදරයක් වෙන්නත් පුළුවන්. මට මතක හැටියට අර මිස්ටර් බීන්ගේ ෆිල්ම් එකක් තිබ්බා. මිනිහා යනවා මේ විභාගයක් කියන. බල්ලටිවත්තු විභාගයක් කියන ගිහිල්ලා මේකේ වාඩි වෙනවා. එහා පැත්තේ කෙනෙක් තියෙනවා මිනිහා ඇවිල්ලා පෑනක් තියෙනවා එහා පැත්තේ කියලා. ඊන් මොකද කරන්නේ පෑන් මහ ගොඩක් මේසෙන් කරන් තියෙනවා. අර එක්කන උරලෝසුවක් කරන් තියෙනවා. මෙයා අර එලා මුරලෝසුවක් මේසෙකින් තියා ගන්නවා. තව එයාගේ ටෙඩි බෑලා වගේ ඉක්ුත් මේසෙ තියා ගන්නවා. ඒකෙන් මකන කෑලි වගේ ඉක්ුත් එහෙම ඇති මං හිතන්නේ. ඉතින් දැන් තියාගෙන දැන් වැඩේට බලාගෙන ඉන්නවා. ඊට පස්සේ දැන් විභාගයේ පේපර් එක අතර ගන්න කියලා කියපු ගමන් එහා පැත්තේ කෙනාට කිසි ප්‍රශ්නයක් නැහැ. තියෙන එක පෑනයි. මනුස්සයා පේපර් එක ගන්නවා. හරි පේපර් එක අතර ගත්තා. උත්තරේ ලියාගෙන ලියාගෙන ගියා. නමුත් බීන්ට ප්‍රශ්න ගොඩක් තියෙනවා. මොකද්ද පෑන් ගොඩයි. දැන් මොන පෑනෙන්ද ලියන්නේ? මිනිහා ඉතින් කල්පනා කරනවා මොන පෑන ගන්න එකද හොඳද කියලා. ඉතින් ආන් ඒ වගේ එකක් වෙන්න පුළුවන් අර කරුණු කාරණා ගොඩක් ඔළුවට දාගන්න එකත් ඒ හා සමානයි වගේ කියලා මම හිතනවා. ඒකෙකින් අර වර්තමාන මොහොතට වෙලා ඉන්න පුළුවන් කමක් තියෙනවා නම් හිත එහෙම යනවනම් ඒ හිත යන්නේක තීරුම් අරගෙන ඒකට සානුකම්පිත වෙලා තමන්ගාව ඉන්න මොකක් හරි දෙයක් සකසා ගන්න පුළුවන් කමක් තියෙනවනම් අපි මේ මොහොත තුල පැහැදිලිවටම සතිපට්ඨානයේ හිටියතෝ බවට පරිවර්තනය වෙනවා. එහෙම වුණා නම් එහෙම අපිට අර ජීවිතය තුළ කරන කියන දේවල් වලදී ඉගෙන කියා ගන්න අවස්ථාවක් හම්බ වෙවි. හිත යන්නේක වගේම හිත නවත්ත ගන්නත් තැනක් තියෙනවා දැන් තියෙනවා කියන්නේ. ඉතින් ආන් ඒකයි මේ මේ ගමන තුළ පුහුණුව හැටියට කරන්නේ. අපි අර හිතන්න හොඳ නැහැ භාවනාව කියලා කියන්නේ අතර මේ පරයන්කේ හෝ සක්මන හෝ විතරක් කියලා. ඒක හැබෑවටම කියනවා නම් ওই කියනවා වගේ සාමාන්‍ය ජීවිතයට පවා අරගෙන යන්න ඕන එකක් අරගෙන යා යුතු දෙයක්. ඉතින් ඒක අරන් යන්නේ කොහොමද කියන එක අපිට බාරයි. තම තමන්ට බාරයි. ඒක පුද්ගලිකත්වයට බාරයි. ඒ ඒකෙදි සිහිය පිහිටවා ගන්න කොහොම හරි විදියක් හදාගන්න එක තමයි විශේෂයෙන්ම කරන්න ඕනම දේ හොඳම දේ. ඉතින් ඒකට මම ඇත්තටම කිව්ව තපෝසත් වෙනවා මෙහෙම කරන්න කියලා කියන එක. ඒක එහෙම කියන්න බෑ මට හැබැයිටම කියනවා. මොකද ඒක නිත්‍යයි නේද? මේ ඒක හින්දා මම කියන්න කැමතියි ඔයතුම යම්කිසි විදියක් සකස් කරගන්න වර්තමාන මොහොත තුලට එන්න. වර්තමාන මොහොත තුල ජීවත් වෙන්න. කොහොම නමුත් හිත එහෙම හිදුවන එක තේරෙනවා නම් ඒක සතියක් බව මම බොහොම අවධාරණයෙන් කියන්නේ. එහෙමයි සම්මාස හොඳයි. තේරුම් සම්මාස. එහෙමයි. ස්වාමීන් වහන්සේ අවසරයි. එහෙමයි. ආ අවසරයි ස්වාමීන් වහන්සේ මම මම ඉස්සර සාමාන්‍යයෙන් බුදුන් වඳිනකොට මේ ගොඩක් කලින් ගොඩක් කලින් දැන් ગાත ටික කොහොම කියාගෙන යනවා නමුත් හිත තිබිලා තියෙන්නේ වෙන තැනක. ඉතින් පස්සේ මම ඔබ උපක්‍රමයක් විදිහට දැන් කාලෙක ඉඳලා භාවිතා කරා මම හැම ගාතාවක්ම පාලියෙන් කියනකොට සිංහලෙන් තේරුමත් ඒකම හිතෙන් කියනවා. දැන් මේකේ හිත දැන් දැන් ඉතිපිසෝ කියවා කියන්නක ස්වාමීන් වහන්සේ. එතකොට ඒකේ භගවා ඒ අගහරියට එනකොට හිත පිටට ගිහිල්ලා නම් දඬුවමක් විදියට වගේ මං ආයෙ මුල ඉඳලා තේරුම ඇතිව කියනවා. දැන් ඇත්තටම ඒ නිසා මට හිත එක අරමුණකම තියාගෙන මම ඒ ඔක්කොම බුදුන් වඳින එක කරනවා. ඊට පිට ගියොත් මම ආපහු එතන ආපහු ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ අර ඒ විදිහට මම හිත එකඟ කරගන්න පුරුදු වෙලා තිනවා. දැන් ඒක ගොඩක් සාර්ථකයි. එහෙමයි. නෑ ඒක හොඳයි අම්මා. ඒක හොඳයි. ඒක ඇත්තටම හොඳ දෙයක්. හොඳ ප්‍රසන්නකයක් එහෙමයි. එහෙමයි.